හොඳයි. සමදනාම ඊටම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී සති ඉරිදා දිනයන්හි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිත වැඩසටහනට දැන් වෙලාව 9:10යි 16 වෙලා තියෙනවා. අපි දන්නවා සත්‍යජිත්තුමා සම්බන්ධ වෙලා තමයි මේ සාකච්ඡාව මූලික වශයෙන් කරගෙන ගියේ පසුගිය පොත් එක්කත් කරුණා එතුමා මේ දවස්වල වස් කාලේ නිසා දුන්නානේ. නමුත් වස් කාලේ වෙන ප්‍රශ්නයක් සම්බන්ධ වෙනවා. අපි පසුගිය සති දෙක තුන තුල පූජ්‍ය පාද උඩගම සුගතවන්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන පුරාභේද සූත්‍රයේ ගාථා කීපයක් සාකච්ඡා කරගෙන හිටියා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන ඉතිරිගතාව සම්බන්ධ කරගෙන සාකච්ඡාව කරන්න. අද මේ සාකච්ඡාව ඔන්ලයින් ප්‍රචාර වීමක් හෝ එවන් දෙයක් නැහැ. අපි බොහොම ටික දෙනෙක් ඉන්නේ බොහොම අපේ කල්යන මිත්‍රෝ කීප දෙනෙක් ඉන්නේ. ඉතින් හැමදාමත් එක පිටකට වෙන අපි ඉඳා මේ අපි අර වටමේසෙක එහෙම නැත්නම් අපේ ගෙදරකට ඇවිල්ලා සත්‍ය කතා කරගෙන ඉන්නවා වගේ මේ අපි මේ අපි ධර්මයේ හැසිරෙන උත්සාහ කරනයි කතා කරමු ටිකක් අද. ඒක උතුම් හැටියට. හිතන්න බෑ ලොකු මේ ගොන්නු සාකච්ඡාවකට ආවා වගේ එහෙම නිකන් එහෙම මෙහෙම නැතුව නිකන් කල්යනා මිත්‍ර හැටියට හිතෝතුන් හැටියට අධ්‍යක්ෂින් බෙදා හදාගන්න මේ යමක් ඉගෙන ගන්න ඉගෙන ගන්න යාළු හැටියට කතා කරමු කියන යෝජනාව කරන්න කැමති අද දවසේ විශේෂයෙන්ම මොකද අපි පිළිගන්න හිතට කතා කරන නිසා එහෙම හොඳයි නේ ඒක තමයි අප්‍රෝච් එකද ඉතින් අද පුරාබේද සූත්‍රයේ අපිට තියෙන සූත්‍රයේ මුල ගැන ගාථාව මතක් කරන්නම් ඊට පස්සේ අපි සාකච්ඡා කරලා තියෙන්න පුළුවන්. අද තියෙන ගාථාව තමයි පතිලිනෝ අකුහකෝ අපිහාලු අමච්චරි අපදබ්බේ අයුතුච්චෝ තෙසුනේ වීච්ච නයුතු කියන ගාථාව. ඉතින් ඒකේ ඉතාමත්ම වැදගත් හොඳ ගාථාවක් කියලා තේරෙනවා අපිට ඒක බලනකොට අපි කවුරුත් කතා කරපු දේවල් තියෙන්නේ නමුත් <coughs> අපි මේ කතා කිරීමකින් මේක මේ <coughs> මම මේ ගත්තා මේක හිතනකොටත් කල්පනා කරනකොට මට දැක්කේ ඔය කල්පනා දෙනවා <coughs> ශාන්ති භාගයේ ප්‍රශ්න කරන්නේ මයික් එකේ මේ පිළිගන්න අපි කරනවා ඔව් හොඳයි ඉතින් මේක පිළිබඳව කියවනකොට මට හිතෙනවා මේ මේ හිතක් ගැනනේ මේ කියන්නේ කියලා එතකොට හිතනවා මේ මේකේ දැන් අපි දැන් කතා කරමු විස්තර ඇතුළු. ඒතකොට මේ මේ මොකක් ගැනද මේ කියන්නේ කවුරු ගැනද කියන්නේ? ආ මේ මගේ හිත ගැන. මේ මගේ කියන එක දාගත්තම තමයි මේ හිත කියන එක මේ ගැන මේවා ගැන හිතනකොට අපි මේ හරියට නොබලන්නේ. නැතු මේක කවුරු හරි ගාවලා ඒ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව මේ එහෙම නැතුව අපිට යම් කිසි අපිට පටන් ගන්නවා නම් මෙතන මේ ඇත්තටම මේ මමයි කියලා පුද්ගලයෙක් නැහැ කියන තැන අපිට ප්‍රත්‍යක්ෂ ඥානෙ නැතුණත් එහෙම කෙනෙක් නැත කියන තැන ඒ අදුවානේ සුත්මේ වශයෙන් හරි ඒක අරගෙන එහෙමනම් මේ මමයි කියන්නේ මගේ මේ ශරීරය වෙන දේ නෙමෙයි මේ මම මේ මමයි කියලා අරගෙන තින්නේ එහෙනම් මේ හිත කියන දේද එයක් නෙමෙයි මමයි කියන්නේ නම් නමුත් මේ ඔක්කොම එකතු වෙච්ච මේ ගණේ තමයි අපි මේ මමයි කියාගෙන ඉන්නේ කියන තැන නිකන් පොඩියට හරි පටන් අරගත්තොත් මම හිතනවා අපිට මේ මේ දේවල් බලන්න පුළුවන් මේ වෙන කෙනෙක් දිහා බලනවා වගේ ආකාරයට කියලා මූලික වශයෙන්. තමන්ගේ හිත තුළ තියෙන දේවල් අපි චිත්‍රපටය බලන් ඉන්නවා කොට වගේ වෙන කෙනෙක්ගේ දේවල් වගේ ඒකට ඇලෙන්න ගැලෙන්න නැතුව බලන්න පුළුවන් දෙකින් හැංගීම මූලික වශයෙන් ඇතුණා මට හිතන එක කියන්න කියලා. ඉතින් අපි මේ ගාථාවටම ගියොත් එනවා පපිලිනෝ අකුහකෝ පපිහාලු අමච්චරි කියන පළවෙනි පදේ පතිලිනෝ අකුහකෝ කියලා කියන්නේ මේ මේ පොතේ උපපති විදිහට මම කියලා දෙනව නෙමෙයි මම සාකච්ඡාවට වචන ටිකක් දානවා ඉතින් හැමදේ ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ ඉන්නේ පතිලීනෝ කියලා කියන්නේ මේ රාගය ප්‍රහීන කරනවා කියන தත්වය ඒ කියන්නේ ඒ தත්වෙට ගන්නනේ අපි උත්සාහ කරන්නේ ප්‍රතිලී කියන්නේ මේ ගාථාවේ සම්පූර්ණ අර්ථය නම් කියවොත් මුලින්ම ගාථාවේ කියන්නේ කිසියම් කෙනෙක් රාගා ආදී ප්‍රහීන කරොත් කුහක තත්වෙන් තුරන් වුණොත් තෘෂ්ණා අයින් කළොත් මසුරු නොවන තත්ත්වයට හිත දියුණු කරගත්තොත් ප්‍රගල්භ ආදී දේවල් වලින් ඉවත් වුණොත් යුගුප්සා කටයුතු කරන් කෙනෙක් නොවුනොත් ඒ පුද්ගලයා උපසාන්තයි කියලා කියනවා රහත් වෙන කියලා කියනවා. ඉතින් අපේ උත්සාහයත් ක්‍රමක්‍රමයෙන් අඩියෙන් අඩිය ඒ පැත්තට යන්න නිසා ඒ දේවල් නේ කිරීමෙන් පවතින්න ඕනේ ඒ නිසා මතිලියනවා කියලා කියන්නේ මේ රාගයේ ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන කරන කර්මකට හිත දියුණු කරගන්න. එතනනම් මේක සත්‍ය දකින්න උත්සාහ කරන්න ඕන කියන දේ කියලායි මම හිතන්නේ. ඒකේ තියෙනවා ඉතින් රාගයේ ද්වේෂයේ මෝහයේ ඒ දේවල් ප්‍රහීන කරන්න උත්සාහ කරනවා. ක්‍රෝධයේ උපනාහය මක්කේ විශ්‍යාව මච්චරිය ඒ ආදී ආදී අකුසල සංස්කාරයන් ප්‍රහීන කරන්න උත්සාහ කරනවා කියන දේ මතක් කරනවා. එතකොට ඊගාවට විශේෂයෙන්ම ඒකේ කියවෙනවා අකුහකෝ කියනකොට අකුහකෝ ඒ කියන්නේ කුහක වස්තු කුහන වස්තු තුනක් ගැන කියනවා. ඔය තුන අපිට මම බොහොම වැදගත් කියලා හිතනවා. පච්චේ ප්‍රතිෂේධන සංඛ්‍යාත කුහන වස්තු කියලා කියනවා. ඊගාපත සංඛ්‍යාන කුහන වස්තු කියලා සාමන්ත යක්පන සංඛ්‍යාත කුහන වස්තු කියලා. මේ පච්චේ ප්‍රතිෂේධන කුහන වස්තු කියලා කියන්නේ මේ අර මේ මේක 10 දෙනා තියෙන්නේ කිසියම් උපාසක උපාසිකා පිරිසක් ස්වාමීන් වහන්සේලාට සීරු පින්දපාත සෙන්සුන් ගිලම් ප්‍රසාදිය පූජා කරනකොට ඒ පිළිබඳව ආශාවෙන් ආශාවක් ඇති කරගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ඉතින් මේ වගේ දේවල්. ඒ ජීවිතේ ප්‍රතික්ෂේප කරනවා කියනවා මේ මට මොකටද මේ මේ වගේ හොඳ මේවා මොනවටද මේ සංස්කාර සංස්කාරයේ විවෘත ගන්න ප්‍රවිච්ඡ මේ මං වගේ අය අඳින්න ඕනේ මේ සොහනෙන් අරගත්තේ මේ ලෙද්දකින් මහගති සිරුරක් වුණේ ඒ මේ සංසර්ගක ගන්න මේවල තියෙන නිස්සාර බව කියලා ওই විදිහට එක එක දේවල් කියනවා. ඒ ඒ වගේමයි මේ විලම්පස මොනවද මේ බෙහෙත් කාජී පූජා කරනකොට කියනවා මේ මෙහෙම වියදම් කරලා මෙහෙම ගන්න ඕනද මං වගේ කෙනෙක් මං වගේ කෙනෙක් නම් ඉතින් ඔය ගහකොලින් දේවල් අරගෙන බෙහෙතක් එකක් කරගත්තොත් මේ කුණුසෙජ්ජ මේ නඩත්තු කරන්න කියලා එයා කීද ඒ ආකාරයේ දේවල් කියනවා. මේ කියන්නේ කුහක කමෙන්. මොකද හිත යට තමන්ගේ හිත තුළ තියෙන ෂොට් කැමැත්ත. ඉතින් විශ්වාස කරනවා මේ විදිහට කතා මම බොහොම සීලවන්තයෙක් කියලා කල්පනා කළා. මේ අය මට තව තව වැඩිපුර දෙయ్య කියන කතාවක්. ඔය ගත්තේ උදාහරණේ මේ පොතේ තියෙන උදාහරණය ආමුදුරු ගැන කියන්නේ. ඉතින් අපිට ඒකෙන් වැඩක් නෑ. අපි ආමුදුරු නෙමෙයිනේ. අපිට කවුරු සේවි දෙන්නෙත් නෑනේ. ඊළඟ පස්සේ දැන් ජීෙත් දෙන්නෙත් නෑ. ඒකනේ අපි දැන් ඕක අපේ හිතට දාගත්තොත් එimhe අපේ හිතේ ඔය ආකාරයේ පච්චේ පටිසේධන සංඛ්‍යාත කුහන වස්තු තියෙනවා. තියෙනවාද කියන ප්‍රශ්න මම අහන්නේ නෑ පුතජන පුද්ගලෙක් නෙමෙයි මම මම ගැන කතා කරනකොට මාගේ නම් ඉතින් තියෙනවා. මගේ කියන්නේ මගේ මේ මගේ කියලා කියලා මම කතා කරනකොට කිව්වේ මම කෙනෙක් නෑ. නමුත් මේ මේ මම මේ කියලා මම හදාගෙන මේ ගණේ ඇති වෙන චෛතසික චිත්ත අපි දැන් ඉවත් ගන්නවනේ චිත්ත චෛතසික නා චිත්ත වීතිය රමය ඕව තුල මෙවැනි දේවල් තියෙනවා. කියන එක බලනකොට පේනවා. ඉතින් අපි සාකච්ඡාවක් හින්දා අපි කල්යන්න කතා කරන මේක ඇඩ්‍රස් කරන ගොඩක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු ටිකක්. පච්චේ පටිසේධන සංඛ්‍යාන කුහන වස්තුව කියන දේ මම පොඩ්ඩක් පැහැදිලි කරා. මේ පොත පොත නොබලුවට කමක් නැහැ. සූත්‍ර දෙක නොදැක කර කමක් නැහැ. නමුත් මේ කියපු දේ තේරෙනවානේ. මේ දේ අපි තමන්ගේ හිත තුළින් දැක්කින්න පුළුවන්ද? අපිට පේනවාද මේක? අපි අපි මේවා දකින්න දකින්න දැක්කද මේක තමයි. එහෙම කියනවා නේද අපි මනුස්සයා කියන මේ පුද්ගලයාගේ චිත්තයන් මේ වගේ චිත්තයන් උදත් වෙනව නේද කියන කාරණාව. මේ ගෞරවයෙන් චිත්‍රාත්මක මහත්මිය කියමු වෙනවා. දෙනාටම කල්යාණ මිත්‍ර විදියට මේ වචන ටික කියන්නේ ඒ ડોક્ટર ලොස්සේ කියපු මේ දේවල් ඇත්තටම අපිට සාමාන්‍යයෙන් අපේ මනසේ ස්වභාවය තමයි වෙන කෙනෙක් කරනකොට අපිට ඒක පේනවා. දැන් මේ සූත්‍රය වෙනත් එහෙම ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙම කියනවා කියලා කියන එක දැන් මේ විදිහට අපිට වෙන කෙනෙක් කියනකොට හොඳට පේනවා ඒක. වැරදි කියලාත් පේනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මනස මොන වගේද කියලාත් පේනවා. හැබැයි අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ එක දෙයයි අපේ සිදුවෙනකොට අපිට පේනවාද කියන එක. දැන් මගේ ජීවිතෙන් පොඩි අත්දැකීමක් කියන්නේ මේක මේ මාන්නකින් කියන එකක් නෙමෙයි මේ හිතපු විදියයි කියන්නේ දැන් මේ කැනඩාවේ ගොඩාක් ඇවිල්ලා ඉන්නවා අපේ ලංකාවේ අය. හුඟක් අයට අර පර්මනන්ට් රෙසිඩන්ස් ගන්න විදියක් නැතුව මම මේ කියන දේවල් මෙතන මිතුරු කීප දෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේ අයට හරි අසරණ වෙලා ඉන්නවා. මොකද උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ වගේම දෙයක් අහන්න කෙනෙක් නැහැ. ඉතින් ඕක දැකලා ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වුණාම මේ අය දැන් වැඩයක් කරගන්න කියලා මට කතා කරලා එනකොට මොනවා හරි අරගෙන එනවා. එක දවසක් මං ගෙනාවහම මං මේ දොර ළඟින්ම තියලා මං කිව්වා මට ඕනේ සතුට මේක කරලා ඒක නිසා ගේන්න එපා ඔයගොල්ලන් මොනවද කියලා ඒ දවසේ මං ගෙනියන්න කියලා කිව්වා. දෙවනි දවසේ ගියපුවා දැක්ක ගමම මම කිව්වා ගෙදරට ගේන්න එපා කොහොම කාලකේ තියන්න කියලා. ඒක කියනවත් එක්කම මට මගේ හිතෙන් හිතෙනවා ඔය ඇත්තටමද කියන්නේ අරක ඕනද කියලා වගේ මට හිතට එනවා එහෙම. නමුත් ඒ අවස්ථාවේදී ඇත්තටම ලොකු අදිෂ්ඨානයක හිටි නිසා කිසිම පැකිලීමක් නැතුව ඒ වචනේ කියන්න පුළුවන් වුණ එක ගැන මට ලොකු සතුටක් ඇති වුණා. ඉතින් ඒ නිසා අපිට තව කෙනෙක්ගේ දිහා බලලා ඒ පුද්ගලයා මෙහෙම කිව්වේ මේකයි කියන එක කියන්න අමාරුයි. නමුත් Tamanට වෙච්ච දෙයක් ගැන හිතලා Tamanගේ මනස තුලට ඉබිල බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේක මම බොහොම මේ බොහොම මේ වචන එන්නේ නැහැ මට හුඟක් වෙලාවට. මේක ඇත්තද කිව්වේ නැත්නම් මගේ හිතේ මේ වගේ අදහසක් තියාගෙන මම මේ පුද්ගලොන්ට මම හොඳ කෙනෙක් කියලා පෙන්වන්න කිව්වද කියලා. ඒ වගේ අවස්ථාවල ඕනෙ තරම් අපේ ජීවිතේ වෙනවා. නමුත් පිට කෙනෙකුට බලන් ඉඳලා දැන් මේ පුද්ගලෝ හිතන්න පුළුවන් අනේ හරි හොඳයි නේ මෙයා මෙහෙම කියනවනේ කියලා. ඒ එහෙම කිව්වත් ඒගොල්ලන් මගේ හිත දැකලා නෙමෙයි කියන්නේ. ඒ කරපු ඇක්ෂන් එක උඩ. නමුත් මගේ හිත බලන්න පුළුවන් මට විතරයි දකින්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් අපේ ජීවිතයේ ඕනි තරම් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඒ ගැන තමන්ම දකින්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනි කියන එක අදහසක් විදිහට ඉදිරිපත් කරන්න කැමති තේරුවන් සර්. ඔය ඉතින් ඒක අදහසක් නෙමෙයි. අතරම මොකද මේ මේ තමයි ධර්මය කියන්නේ. ධර්මය කියලා කියන්නේ අපි කතා කරේ මේ තමන්ගේ තමන් කියලා කෙනෙක් නැහැ කියලා අපි හැම වෙලෙම මතක් කරනවා. නමුත් අර මේ හිත චෛතසික කියලා දෙයක් ඇති වෙනවා කියලා අපි දන්නවා. චිත්තයන් දන්නවා. චිත්තයන් කියනවා. චිත්තයන් පිටිපස්ස චෛතසික ගොඩාක් තියෙනවා. ඒ චෛතසික අඳුනා ගැනීමට උත්සාහ කිරීම තමයි කරන්න ඕනේ. මේ කරන්න ඕනේ කියලා මේ මේ ලෝකෙ ඉන්න හැම සත්‍යම මොක කරන්න ඕන කියලා නියමයක් නැහැ. යම් කිසි කෙනෙකුට දුක්ඛය කියන දේ පිළිබඳව ඉඟියක් ලැබිලා තියෙනවා මේ සංසාරයක් තියෙනවා මේ සංසාර ඉවරයක් නෙවෙයි සංසාරයක් තියෙනවා කියලා තියෙනවා නම් මේ සංසාරේ පැවැත්මම මහා දුක්ඛක් කියලා ඉඟියක් ලැබිලා තියෙනවා නම් ඉඟියක් කියලා මම කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙනවා කියන එක ටිකක් අපහසුනේ. ඒක වැඩ වැඩ තියෙනවනේ කරන්නේ. ඒ ඉන්දියාවට ලැබිලා තියෙනවා නම් එහෙමනම් ඒ පුද්ගලයා මේ මේ සියල්ල දකින්න උත්සාහ කළ යුතුමයි එහෙම හිතන කෙනා. ඉතින් ඒක තමයි කථාගත ධර්මයේ හැමතැනම තියෙන්නේ. එහෙමනම් සමාන චිත්‍රාග වංශද මම කියන උත්සාහ කළේ ඒක නිකන් නිකන් අදහසක් ආපු දෙයක් නෙමෙයි ඒක තමයි ධර්මය. ඒක ඒක දකින්නම තමයි උත්සාහ කරන්නේ. ඒ සඳහාම තමයි අපි මේ කතා බහ කරන්නේ. එතකොට දැන් චිත්‍රාජ් පස් මහත්මිය අපිට උදව් කරේ ඒක පච්චේ පටිච්චේදන සංඛ්‍යාත කුහන වස්තුව කියලා මේ යම් යම් දේවල් බාහිර දේවල් දෙනකොට බාහිර දේවල් ලැබෙනකොට මැටීරියල් දේවල් තමයි ඉතින් මට දැක්කේ මේ රිකෝඩ්සෙදී ලැබෙනකොට ඒක ඇත්තා වූ මේ ආශාව නිසාවෙන් තමන් ඒ ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් මේක මේ තමන්ගේ ಗುಣ හොවා දැක්වීමේ හේතුවෙන් ඒ දේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාව. එතකොට ඊගායකට අපි කතා කරමු පොඩ්ඩක් ඉරියාපත සංඛ්‍යාත කොහොන වස්තු කියලා. ඒකෙදි කියන්නේ නම් කිසියම් කෙනෙක් බොහොමන් කැමති කෙනෙක් මේ තමන්ට යම් යම් විදියට ගරු කරනවා සලකනවා තමන්ගේ හොඳ කියනවා තමන්ට මේ ඒ සතර එහෙම කියයි කියලා හිතලා හිතලා කියන්නේ හිතලා තමන්ගේ ඉරියව් වෙනස් කරනවා නම් ඉරියව් සකස් කරගෙන ඉන්නවා නම් ඒ ආකාරයේ සැලකිල්ලක් ගෞරවයක් එන්නත් නම් තුන්චියෝ මේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි ඉරියව් ප්‍රසංකාන කුසල වස්තු කියන්නේ. මෙතෙන්දී මේ තමන්ගේ හිතේ යට ප්‍රත්‍ය තියනවාද කියන එකයි බලන්න ඕනේ. ඒ සඳහා පොඩි දෙයක් මම ඔබ කියනවා කියන එක මම මම උදාහරණයක් කියන්නම් මොහොතකින් මේ මේක කියනවා මේ එහෙම හිතාගෙන කිසියම් කෙනෙක් තමන් ඉඳ ගන්න විදිය බොහොම නිකම් මේ සාන්ත විදියට ඉඳ ගන්න උත්සාහ කරනවා මේ හිතේ සාන්තකමක් නෑ නමුත් ඉඳ ගන්න උත්සාහ කරනවා ඈ ඇඳ උනක් සකස් කරලා තියාගන්න හදනවා ඒ විදියට ඈ බොහොම පිළිවෙලට අද ඒ හිතනවා මොකද මේ හිතේ විතර තමන් මේ බොහොම මේ උසස් පුද්ගලෙක් කියලා පෙන්වන්න කරන්නේ නිදා ගන්නකොටවත් ඒ ඒ නිදා ගන්න විදිහින් පවා මම නිදා ගන්න මේ විදියට කියලා පෙන්වුම් කරන්න ඒ ඉරියව්වේ පවත්නවා ඉරියව්වේ ඉඳීම නිසා Tamanට සැලකීමක් පෙන්වුම් කරයි කියලා හිතාගන්න. එතකොට ඔය ආකාරයේ දෙයක් තමයි ඉරියාපත කොන වස්තු ගැන කියන්නේ. ඉතින් අපිට මගේ මතකෙට එනවා ඉතින් අපි සමාජලාට පන්සල් වලට යනවා බොහෝම සුදු ඇඳගෙන නේද? ඒවා සංස්කෘතියේ කියන තේරෙන දේවල් ඒවා ඉස්පස් කියලා කියනත් නෙමෙයි ඒවා නොකරනවත් නෙමෙයි. නමුත් ඒ යන සිත තුළ ඒ තමන්ගේ යන සිත තුළ සිද්ධිකම තියනවාද? ඒ සිද්ධිකමක් නැතුව සිත තුළ මේ යන්නේ මම මේ ශාන්ත උපසමම උපාසකෙක් කියලා කියන්න කරන විදිහටද යන්නේ ඒ යව්ව තියෙන්නේ. ඒ වගේ දේවල්. ඉතින් ඊට අමතරව මට මේ මතක් වෙනවා සමහරවිට දැන් කුඩේ කාමලේ භාවනා කරගෙන වැඩි ඉන්නකොට උදේ පාන්දර නැගිටලා සමහරවිට මේ නිින්ද යනවනේ සමහරවිට පොඩ්ඩක් උදේ පාන්දර නැගිටලා කියන්නේ ඉතින් නිින්ද යනවා කියනවා ඒකෝද හතක්ෙන් හරි කමන්නේ මාසේ ගෙදරම නම් වයිෆ් ඉස්සෙල්ලා වැඩ කරන වගේ තේරෙනවා ඉතින් එයා මේකට ඒකක් හදාගෙන ඉනවා වගේ අහුනොත් එහෙම පස්සා හදිදි කියලා හොඳට වාඩි වෙනවා. වාඩිකින් භාවනා කරගෙන. ඒ මොකද අර ඒ වෛද්‍ය නම් පවා ආමේ මනස භාවනා කරනවා නේද කියලා ඒ ඒ හොඳ හිතක්. ඒ දා ඒ තත්ත්වයක් ඇති වෙයි කියලා <laughs> මේ වෙන්නේ නැති. එහෙම මම කළා කියලා. මම කියන්නේ මේ අත්දැක ගන්න මේ ලෞ කියන සම්මතය කියන වචනේ මම මම කියලා පාවිච්චි කරනවා. මේ භූතය මේ මම කියනවා මේ භූතය තුළ මෙන්න දේවල් වෙලා තියෙනවා. ඒකට ඒ හිත දිහා බැලුවොත් සද්දාල බැලුවොත් තමයි තේන්නේ පිළිවිලි හරි පස්සේ හරි මේ හිතේ තියෙන අර පිළිගැනීම තිබුණොත් හොඳයි කියන හැඟීම. ඒක තමයි සූත්‍රය. ඉරියාපත පුහුණු වස්තුව කියන වචන. අපි ඔය වචන වල සිංහල වචන පුහුකාරණීය වචන ලෝකෙට නරකට අරගෙන තියෙන නිසා ඒවා තමාගේ තමාගේ මේ කියනවා පිටේ තුළ තියෙනවා කියලා හිතන්නත් ටිකක් අකමැති වගේ. නමුත් යථාර්ථය ඒකයි කියලා දකින්න ඕන කියන එක තමයි මට මම මට කියාගන්න. ඉතින් නැවතත් යොමු වෙන කාර්යචරණ දෙක මේ කවුරුන් හිත කියන සේන මහත්තයාද? තිරුවන් සරණයි. අසවසෙම ගොඩක් හොඳ අදහස් ටිකක් කියවුණා. මට නම් ඉතින් පාලි ගැන තරම් තේරුමක් නෑ. නමුත් මට මට මේ සූත්‍රය ගැන කියනකොට මට හිතෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ යම් කිසි පණිවුඩයක් අපිට දේශනා කරලා තියෙනවා අපිට කියලා දීලා තියෙනවා කියලයි. දැන් මුලින්ම ක්‍රෝධය ගැන කියලා තියෙනවා ක්‍රෝධය නැති කරලා එන්න කියලා නැති කරන හැටි. ඊට පස්සේ තමයි මේ රාගය නැති වෙන එක. රාගය නැති වුණාට පස්සේ තමයි මේ කුහකකම නැති වෙන එක ගැන කියන්නේ. ඒතර මම හිතනවා මේකේ මොකක් හරි ඇති කියලා මේ බුදුහාමුදුරුවෝ නිකම්ම වචන දේශනා කරන්නේ යම් කිසි පිළිවෙලකින් කියලා තියෙන්නේ. එතකොට මේ කුහකකම ඇති වෙන්නේ ඇයි? කුහකකම අපි ගැන අපි දන්නවා අපි හැමෝටම තියෙන කුහකකම මේ ඉරියව්වල හරි දෙයට ලැබෙන ලාභ සත්කාරවල හරි හැම එකෙම අපේ කුහකකම තියෙනවා. නමුත් මේ කුහකකම නැති වෙන්නේ මේ රාගය කියන අකුසලය නැති වෙන තරමටද අපි රාගය සම්පූර්ණයෙන් නැති වුණොත් කොහොම සම්පූර්ණයෙන් නැති වෙනවා කියලා මට හිතෙනවා. නමුත් රාගය අපේ අඩු කරගන්න තරමට මේ කුහකකම අඩු වෙනව නේද කියන එක මට හිතෙනවා. මොකද කුහකකම ඇති වෙන ප්‍රධාන මානසික මට්ටම තමයි අපිට යමක් ලබා ගැනීමට තියෙන ආශාව. එක්කෝ අපේ මානය නිසා අපේ හොඳ කෙනෙක් වෙන්න නැත්නම් අපේ අනිත්‍යයේ ගරු සත්කාර ලබා ගැනීම මේ ඔක්කොම රාග කියන අකුසල කර්ම. ඒ කියන්නේ තණ්හාව රාග කියන අකුසල කර්ම නිසා ඇති වෙන දේවල් කියලායි මට හිතෙන්නේ. ඉතින් මේක අපි කරන්න ඕනේ කුහකකම ඇති කරගන්න නෙමෙයි කුහකකම නැති කරගන්න නම් ඒ කුහකකම නැති කරගන්න කරන්න ඕනේ රාගය නැති කරන්න රාගය නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඒ වගේම ඉතිස්සලා කෝපය නැති කරගන්න ඕනේ ක්‍රෝධය නැති කරගෙන ඉන්න ඕනේ ඒ විදිහ එකක් තමයි මට තේරෙන්නේ සර්වංසන්නේ සර්වසන බොහොම දෙන් බොහොම හරි හොඳයි ඒ මම හිතන්නේ ඒ ආකාරයට අපි හිතන්න පෙළඹ වීම මේ කෙනාට ඇත්තටම අර පුහුකකම පුහුකකම හැටියට අපි නැත්නම් තමන් ගාව තියෙන බවත් අවබෝධ කරගෙන ඇයි මේක ඇති වෙන්නේ කියන කාරණාව හොයන්න යනදී ඉතාම වැදගත් ඒ රාගය හෝ ඊට සිටියනා වූ දේවල් හොයන්න උත්සාහ කිරීම තමයි ඉතාම වැදගත් ඒ හොයාගෙන යන ගිහිල්ලා අන්තිමට ඒක නැති කරගන්න සඳහා මොකද්ද ප්‍රතිපදාව කියන දේ තමයි අපි ඇත්තටම කරන්න ඕන කියලා බොහොම හොඳයි මතක දෙක ඇත්තටම මේ ඇත්තටම මේ ක්ලාස් එකෙන් මම කියලා දහවස සාකච්ඡාවක් තියෙනවා ඒකෙන්දිත් මම ඒ ඒ සාකච්ඡාව සම්බන්ධ වෙනවත් කියන්න හැන්නේ දැන් මේ බණ අපි අහලා අහලා දැන් බණ ඇති දැන් බණ කොච්චරවත් අහලා තියෙනවා දන්නවා මේක මේ ප්‍රතිපදාවකට ගේන ක්‍රමයක්ම අපි කතා කරගන්න ඕනේ කියන කාරණාව. මොකද මේක මේ ප්‍රතිපදාවකට ඇවිල්ලා මේක නොකිරණ තාක්කල් මේ මේකෙන් පළක් වෙන්නේ නැහැ මේ අපිට කතා කරගෙන ඉන්න පුළුවන් කොච්චරවත් ප්‍රතිපදාවක් මේක මේ සමහර කී දුක්ඛේ පිළිබඳ ඉලියක් ලැබුණා මේක දුක්ඛයක්ම කියලා දකින්න ප්‍රතිපදාවක් තියෙනවා ඊට පස්සේ ඒ ඒ දැක්කට පස්සේ තමයි අපි මේකේ මේ සමුදේතව හොයන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බොහොම හොඳයි ඒ ආකාරයට සිතන සිතුවිල්ල අපි තව ටිකක් යොමු වෙන සාකච්ඡාවට චන්ද්‍රද්ද සාරක මහත්තයට පුළුවන් එකද සර්වන් සර්ණයි දලොත් මහත්මයාට විසිරු දෙනාටම මේ ඒ අදහස් මාලාවම හරි වටිනවා ඇත්ත වශයෙන්ම අපිට තියෙන්නේ අපි දිහා බලන්න දැන් දලොත් මහත්තයා කිව්වාගේ බණ අහලා නම් ඇති දැන් කිරණ තොන් ගානක්. නමුත් අපි හැදිලාද කියලා අපි අවංකවම අපේ පැත්තට තමන්ගේ දිහාට හැරිලා අපි බලන්න ඕන. මගේ මොකද්ද මේ පටන් ගත්ත තැන ඉඳලා අද මේ වෙනකොට මොකද්ද මගේ මං කොයිතරම් දුරට හැදීමක් මට වෙලාද මං නැහැදීමක් වෙලාද කියලා. මගේ දිනු කරලා තියෙන්නේ කොයි අංගවලින්ද නොදිනු කොයි දේවල්ද කියලා. අන්නේ ඒ දේවල් දිහා බලමින් අපි එක්වා නිවර ඒක තමයි ධර්මය කියන්නේ මොකද අපි ආස්වාදයේ විඳලා තියෙනවා ආදීනවයක් දන්නවා දැන් අර මහත්මයා කියපු හැටියටයි දලුවත් මහත්මයා කියපු හැටියටයි නිස්සරණය තමයි අපිට ඕන මේකෙන් ගැලවෙන්නේ කොහොමද අපි ඉතින් හැමදාම ආස්වාදයයි ආදීනවයයි කතා කරලා මේකෙන් ගොඩ යෑමක් නැහැ ඉතින් අපිට හොයාගන්න තියෙන්නේ අපි කොහොමද අමාරුයි තමයි. මොකද අපි සංසාරේ දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ නරක ගතිමයි. ලෝභ, ද්වේෂ, මෝහ ඉතින් ඒව අකුසල් මොල් කියලානේ කියන්නේ. ඉතින් ඒව ටික ටික හරි අයින් කරන්න පුරුදු වෙනවා නම් ලෝභයේ ඉතින් දීමෙන් ඒකට ද්වේෂයේ ඉතින් මෛත්‍රී ඉතින් තමන් අනුහා සමානව හිතලා මට රිදෙනවා වගේ නේද මට මොනවා හරි කිව්වහම මගේ හිත රිදෙනවා නේද? මට මේ කායික වදයක් දුන්නොත් මට රිදෙනවා නේද? ඒ වගේ නේද අනිත් පුද්ගලයා. අන්න අපි පුරුදු වෙනවා නම් ටික ටික හරි. අපිට පුළුවන් මේක අඩුවක් නෑ. නමුත් ඒක අපි කරන්නේ නැති එකයි වෙලා තියෙන්නේ. ධර්මයේ ගන්නවා අපි භාවනාව ගැන කතා කරනවා හැමදේම ආකාසානං ඡායතන විඥානං ඡායතන ගැනත් කතා කරනවා. තවම මේ කියන්නේ දිග හුස්ම කෙටි හුස්මවත් හරියට අල්ලගන්න බැරුවත් එතෙන්ටත් අපි හොඳයි. වහම ඒ පාගෙන කියන්නේ. ඉතින් අන්න ඒකයි මට කියන්න තියෙන්නේ අපි අපේ දිහා බලමු. බලලා හිතන් අපේ වැරදි අපි නිවැරදි කරගන්න උත්සාහ කරමු. හොඳයි තේරුවන් සන්නයි බොහොම හොඳයි අපි අපි දිහා බලමු කියන තැනම ඉඳලා අපි අර ඉරියාපත සංඛ්‍යාන කෝණ වස්තුව ගැන අපි කතා කර කර ඉන්න නිසා මම ගෞරවයෙන් ආර්දනා කරනවා මෙතනත් අපි ඉන්නේ කොටත් අපි භාවනාවක් හැටියට කල්පනා කරගමු අපි තම තමන් දැන් කිසිම කෙනෙක් වෙන කෙනෙක් ගැන හිතන්න එපා කිසිම කෙනෙක් වෙන කෙනෙක් ගැන කතා කරන්නත් හිතන්නත් එපා තමන්ගේම හිත තියා බලන්න මගේ හිතේ අර යක්ක කොත්තන හරි චුට්ටක් හරි දෙයක් තියනවාද අර අපි ඉස්සෙල්ලා කිව්වා වූ ප්‍රත්‍ය ප්‍රතිසේධන කෝක වස්තුව කියලා මේ වස්තුන් වලට ආසා නිසා පොඩ්ඩක් අනේ මට නම් එපා අයියෝ එපා කියලා කියන කියනවනේ අපි මොකට ගෙනාවද මන් දන්නේ නැහැ කියන්නේ තෑග්ගක් ගෙනාව ප්‍රසන්ස් එකක් කියන්නේ කවුරුහරි කෑමකට එන්න කියලා කට්ටිය කෙනාට කෑමකට මොනවද කියනවනේ අයියෝ මොනවද කරදර මොනවද මොකට ගෙනාවද මේ කියලා කියනවනේ කියන්නේ නේද ඒ කියන්නේ ඇත්තටම ඒ කියනකොට හිත යට මේ මාස මොකක්ද නොගෙනවන අපි කියන්නේ කියන්නේ නැද්ද කෑමක් ගෙවල් වල කෑමක් දෙනකොට මොකක් හරි ගේන එකනේ ලංකාවේ ඒකත් ගොනේ ඒකවත් නැහැ මේ මිනිස්සුන්ට කියලා කියන මානසික තත්ත්වයක් අපිට තියෙනවා. මම කියන්නේ එකක් ගොඩහඳු උදාහරණයක් කිව්වේ නමුත් පුංචි පුංචි අවස්ථාවල මම අර ඉස්සර මගේ භාවනාවකදී මට මේ අසීචි දෙකියවා වගේ මගේ හිතේ මේ දේ ඒකට අවශ්‍ය දේ තියනවාද කියන දේ තමන් තමන් අපි බලමු. ඒ වගේ තමයි ඉරියාපත් සංකල්ප කෝරවස් දෙක කතා කරන්නේ. ඒ දේ අර තමන් ඉරියව් වෙනස් කරනකොට තමන් පන්සල් ගානකට තමන් සාමාන්‍යයෙන් ඒක තමන්ගේ අවංකම ප්‍රතිබිම්බයද මේ පේන්නේ. එහෙම නැත්නම් මේ වෙනස් කෙනෙක්ගෙන් එයා හොඳ කෙනෙක් කියලා පෙන්නු අහගන්න නැත්නම් එයා හිතයි හරි නැතත් මම නරකනේ කියලා නොහිතයි කියන නත්තමට මේ පේන්නද මේ කරන්නේ කියලා. එතකොට උදාහරණයක් විදිහට අපි දැන් අපි දන්නවා මේ මේ බොහොම ලස්සන දැන් දෙකල්ලගෙන හිටියට තථාගතයන් වහන්සේ දේශනාවේ තියෙනවා අපි මේ හැම ගලවලා අනිත් පැත්තට හැරුවොත් එහෙම බල්ලෙක්වත් මස් බලන්නේ නැති සිරුරක් අපිටව තියෙන්නේ නේද? ඒ වගේම තමයි මේ හිත කියන්නේ. හිත කියන දේ මේ ඇතුලේ තියෙන දේවල් වල තීන ක්‍රමයක් තියෙන්නේ කොහොමයි කියලා හිතුවොත් එහෙම ඒ කුණු ටික වහගන්න බොහොම ලස්සනට උපසාන්තව ඇවිදිනවාද? එහෙම නැත්නම් ඒ කුණු ටික වහගන්න සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නවාද? ඒ ඒක තමන් ගන්න ඕන. දැනගන්න ඕන හොඳයි. එහෙනම් දැනගත්තට තියෙන කුණු ටික සුද්ධ කරගන්න උත්සාහ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊගාවට තමයි සාමන්ත ජප්පන සංඛ්‍යාත කෝණවස්තු කියන තුන්වෙනි කෝණවස්තුව. ඒකෙදි කියලා කියන්නේ මේ කිසියම් පුද්ගලෙක් මම මට මෙන්න මේ ආකාරයේ සිරුරක් උදාහරණ තියෙන්නේ මේ ආකාරයේ චීවරයක් මට තියෙනවා. මේ ආකාරයේ චීවරධාරීක් මම. එහෙනම් මෙන්න මේ ආකාරයේ පාත්‍රයක් තියෙන පුද්ගලෙක් මම. ඒ පෙරහනක් මේ ආකාරයේ පෙරහනක් තියෙන කෙනෙක්. එන්න ඒ ආකාර විදියට හිතනවා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා ඒ ඒ කුහන වස්තුවේ පුද්ගලෙක් විදියට කල්පනා කරන්න පුළුවන් කියන කාරණාව. එතකොට ඒ එහෙම නැත්නම් ඒ පුද්ගලයා කියනවා මට මෙන්න මේ ආකාරයේ සම්බන්ධකම් තියෙනවා මට මෙන්න මේ විදිහට මේ විදිහට සම්බන්ධකම් තියෙන කෙනෙක් ඒ නිසා මම උසස් කෙනෙක් කියලා. සමාජලාට මේ මට මේ හොඳ යාළුවෝ ඉන්නවා කියලා දැන් දැන් මම කල්පනා කරනවා නම් මේ හුඟක් අයට නැහැ මේ මේ මේ මට තියෙන ස්පෙෂල් ටික බලන්නකො මට දැන් මේ හාමුදුරුවෝ කොච්චර ඉන්නවද මේ ස්කයිප් එකට ගියේ ගමන් හාමුදුරුවෝ යටත් ඉන්නේ කතා කරන්නේ මෙච්චර කල්යාණ මිත්‍රයෝ ඉන්නවා මේ කියන කාරණාව ඒක සත්‍යයක්. ඒක ඒක තමයි. එහෙම තියෙනවා. නමුත් ඒ කියන කාරණාව නිසා මගේ හිත තුළ ඇති වෙලා තියෙනවා නම් යම් කිසි දෙයක් හැඟීමක් මෙන්න මේ නිසා මම මම මේ ටිකක් අනිත් පැත්තට වෙනස් අනිත් පැත්තට ටිකක් ලොක්ෙක් කියලා ඒ හැඟීම නිසා මම එහෙම කියනවනම් කොයි වෙලාවරි කාට හරි මට නම් මෙහෙම තියනවා කියලා එහෙමනම් මේ චිත්ත තුළ තියෙන්නේ ඒ කුහුණ වස්තුවමයි කියන කාරණාව. එතකොට තමා විලාද මම කියනවා නම් මට කියනවා නම් හංගවනවා නම් මට තියෙනවා දෙවි දේවතාවන් සමග සම්බන්ධකම් වෙන්න පුළුවන්. එහෙම විමාගින් කීමේ වරදක් නෙමෙයි. කතෙන් කීපේ කියන වචනේ නෙමෙයි මෙතන වරද තියෙන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් කියනවා නම් තමන් මාර්ගඵලලාභී කියලා මම මම හිතන්නේ කීමේ නෙමෙයි වර්ධ තියෙන්නේ ඒ කීම යට ඇත්තා වූ සිතෙහි ඒ කියන්නේ තමන්ට ගරු බුහුමම් බලාපොරොත්තු වෙන්න තමන් අනිත්‍යයට වඩා වෙනස් පුද්ගලයෙක් හැටියට සලකයි මේ අය මම මේක කිව්වොත් කියන හැඟීම නිසා ඕ තමන් දැනුවත් හෝ නොදැනුවත්ව ඒක සමහරවිට මේ කියන පුද්ගලයා දන්නේ නැතුව ඇති හිතයක් එක තියෙනවා කියලා ඒක ඒ තරම් සියුම් නෙමෙයි චෛත්‍යිකයෙන් දේවල් චිත්තයක් එකකට වඩා දකින්න චෛත්‍යයක් දකින්න අමාරුනේ චිත්තය ප්‍රති චෛත්‍යකේ ඒ තරම් මේ සියොම් මේන්ට ඒක දකින්න පුළුවන් නම් මේ ආකාරයට තියනවාද කියලා ඒක වැදගත්. ඒක තමයි මම කියන්නේ සාමන්ත ජල සාමන්ත ජප්පන සංඛ්‍යාත කෝණවස්තු කියලා කියන්නේ. ඒක නම් පොඩ්ඩක් අපි පොඩ්ඩක් කතා කරමු මේ කල්යන මිත්‍රෙක් එක්ක එකතු වෙලා. හරියට කියන්න පුළුවන් දිල්රුක් මහත්මයා එවන් සරණයි. පළමුවෙන් මේ මම දන්නේ නැහැ වගේ මේ ඇහිීමේ ප්‍රශ්නයක් නැත්නම් මේ මේකේ මොකක්ද කියලා මට දලුවත් මහත්තයා කියනේව හරි අමාරුවෙන් තමයි ඇහුනේ මේ. ඒක මුලින්ම කියන්නේ. පොඩ්ඩක් සතුටක් වෙන ඔබතුමාට අනිත් අය කියන දේවල් ඇහෙනවා හොඳට නේද? ආ අනිත් අය කියන ඒවා දැන් ලංකට ඇහුණා. දැන් කියපේක නම් ඇහුණා දලුවත් මහත්තයාට දැන් කියන එක. ඔව් මම කියපු දේවල් අපි ගත්තොත් චිත්‍රරාජ් වස් මහත්මිය ඔබතුමියට ඇහුණාද ප්‍රමාණවත් විදිහට? මට කිව්වා වගේ පැහැදිලි වුණේ නෑ හොඳට ඇත්තටම මමත් අහන්න හිටියේ නැවත කියන්න පුළුවන් දේ ටික කියලා ලබනලත් තේරුණා තමයි. ඒ කියන්නේ මේ අන්තිමට කියපු ටිකද මම කතා කරපු මුලින්ම මම අන්තිමට කියපු ටික. තේරුණා. ඔබ කතා කරපු දේ ලැහුණා එහෙමද? නිර්වාණ සරණයි දලුවත් මහත්මයා මේ අත් වශයෙන්ම කියනවා නම් ඔබතුමා කියවේවා මුලින් ඉඳන් එක එකක් වාගෙත් අහුණා මේ මටත් බොහොම අපහැවිලි අර පාලියෙන් කියවේවා නම් මට කොහොමවත් තේරුන්නේ නැහැ නිර්වාණ සරණ. ආ නිර්වාණ සරණයි. හොඳයි මම අද මේ ලැප්ටොප් එකකින් කතා කරන්නේ මේ ඒක වෙන්නේ නැති මම අසී රේඩියට අද මේක සම්බන්ධ කරලා නැහැ කියලා. ඒ නිසා වෙන්නේ නැති අපරාධයක් නේද හුඟක් අය ඇහුණා නම් කටි බොහොම සාවධානව ඇහුණ ඇත්ත කළොත් මාත් ඇහෙන්නේ නැත්ත නෙමෙයි ටිකක් අමාරුයි ඇහෙන්න මට නම් ඇහුණා අන්තිමට කියපු ටිකේ ඔක්කොම ඔක්කොම ටිකක් නෑ මට නම් ඒක දිගටම ඇහුණා කච්චාව එච්චරම අර පැහැදිලි නෑ වෙන්න වගේ ඒකයි කිව්වේ කරගෙන යන්නවා තමයි හොඳයි. අපි එහෙනම් මේ විදිහට කරමු ඒක අර අර මම අර කිව්වා වගේ කල්යනා මිත්‍රවට මේක කතා කරනවා වගේ වැඩක් නේ. අද ඉතින් බ්‍රෝඩ්කාස්ට් එකක් ඇටියෙන් මෙහෙ යන්නේ. ඒ නිසා පොලිටික් එච්චරම ප්‍රශ්නයක් නෑ. අපිට එකකින් යමක් ගන්න පුළුවන් නම් මම මේ වෙන මයික් එකක් පාවිච්චි කරන්නේ මේ ලැප්ටොප් එකේ මයික් එකෙන් කතා කරන්නේ. එහෙනම් මට කරන්න දෙයක්වත් නැහැ වගේ බලමු. මේ විදිහට යමු. එහෙනම් දෙල්ලුක් මහත්මයා කතා කරන්න අපි කතා කරන්නේ අර සාමන්ත ජප්පන කෝණ වස්තු ගැන. තිරුවන් සරණයි. අර මුලින්ම මම යමක් කියන්න කැමතියි අර මේ කලින් මහත්මයක් සඳහන් කළ මේ අර අපි දැන් ඇත්ත ඒක මමත් එකඟයි මේ භාවිතයේට යන්නේකේ තියෙන වටිනාකම මේ අහනවා වගේම මේ ප්‍රායෝගිකව භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයක් වගේ වෙන මොකකින්වත් ලැබෙන්නේ නැහැ මට නම්. ඇත්තටම වෙනසක් දකින්න ඕන නම් භාවනාවක් කරන්න ඕන මට නම් වෙන වෙන විදියකින් දකින්න හරි අමාරුයි. ඒක පළවෙනි එක අනිත් එක තමයි අර මේ සඳහන් යමක් සඳහන් වුණා මේ මේක මේ මගේ අදහසක් පමණයි මේවා වැරදි වෙන්න පුළුවන් සමා වෙන්න. අපි දැන් අර සම්යම් මේ මේ ඥාන සීත් ගැන එහෙම නැතිනම් අපි හිතමු නිර්වාණය ගැන වගේ දැන ගැනීම මට හිතෙන විදිහට දැනගෙන තියෙන එක හොඳයි කියලා මට හිතෙනවා. ඒක මේ දැන් අපි හිතමු දැන් චතුරාර්ය සත්‍ය දැන ගැනීම ඒක ඒක අපි යන මාර්ගයේ කොටසක් ඇටියට මම දන්නේ. අපි නිවන් නොදැක්කත් නිවන ගැන තිබෙන යම් යම් අවබෝධයක් තියෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒක මගේ පෞද්ගලික අදහස. අදහසක වැරදි වෙන්න පුළුවන්. ඔය දැන් මම හිතන්නේ අන්තිමට ගලවත් මහත්මිය සඳහන් කරේ මානය මානය තුලින් ඇති වෙන දේවල් අර මේ ප්‍රපංච වගේ මානය තුලින් ඇති වෙන ප්‍රපංච මට නම් ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ මට ඔය මේ කවදාවත් මේ ලෝභ පැත්තෙන් නම් එච්චරම බල මෙවුනේ නැහැ මානය කියනම වෙනස් වෙලක් තියෙනවා ඒවා දැන් ඉස්සර නම් තිබුණ මානය මේ මේ එක එක දේවල් අපිට අනිත් කෙනෙකුට වැඩිය ඉහළින් ඉන්නකොට තිබෙන මේ මේ විදිය සිතිවිලි මම මෙයාට වැඩිය හොඳට ඉගෙනගෙන තියෙනවා මෙයාට වැඩිය හොඳ මේ රැකියාවක් ඒ වගේ ආදී වශයෙන් ඔය ඔය මාන ඒ කාලේ තිබුණේ ඒවා මේ කාලේ කියන්නේ වැඩි කාලයකට ඇද නෙවෙයි මේ එහෙම මාන දැන් ඒව නෑ කියලා කියනවා නෙවෙයි දැන් අඩුයි ඒවා ගොඩක් ඒ ඒ විදියට මානෙ තමයි ගොඩක් මම හිතන්නේ ඔයකින් අපි අර මේ මේ පොඩි කාලේ නම් මේ අපිට පුරුදු කරපු දේවල් වෙන්නේ නැති ඒවා ඒ ගොඩක් වෙලාවට අපි හිතලා පුරුදු කර කර තියෙන වෙන්න ඇති. දැන් දැන් ඒවට ඊට වැඩි එනවා දැන් අපි කරන සමහර හොඳ දේවල් වලින් හිතනවා මේ අනිත් මේ අනේ අනිත් වෙන කෙනෙක් මං ගැන මේ හොඳයි හිතයි කිය කිය එහෙමත් එහෙම තමයි දැන් ඉන්නේ ගොඩක් කියව. ඒ කියන්නේ දැන් අපි දැන් දන්නවා ධර්මයේ දැන් මේ අහලා අහලා දැන් යම් යම් මේ මේ අපේ හොඳ දේවල් වැඩි වෙලා තියෙනවා ගුණ. ඒක ඒක ප්‍රායෝගිකවත් පේනවා. දැන් මේ කේස්මානි මට මේ මට කියන්න පුළුවන් උදාහරණයක් හැටියට මේ අපේ හිටියා මේ අපි වැඩ මම මෙත්තකියාව කරන තැන මේක කාන්තාවක් බොහොම වැඩි ජනප්‍රිය නැති කෙනෙක්. ඒ කියන්නේ මේ ගොඩක් පැයට ඒක මේ එච්චර ජනප්‍රිය නැහැ ජනප්‍රිය නැහැ කියලා කියන්නේ යාගේ ඒ ඒ කරන වැඩ කටයුතු එච්චරම හොඳ නැති නිසා. ඉතින් අපිට ඒව වැඩක් නැහැ. ඒ යාගේ යාවනේ අර ලොකු ප්‍රශ්නයක් නෑ ඒ හේතු නිසාම ගිය සුමානේ විශාල ඔය ඩිස්ට්‍රස් එකක් කියන්නේ ඒ වගේ දැන් මෙයා ඉතින් ඉන්නවා මේ කිසි කෙනෙක් නැතුව කිසි කෙනෙකුගේ පිටකුත් නෑ දවල්ට කෑමක් නෑ ඉතින් අඬාලා ඉන්නවා පස්සේ ඉතින් මම කොහොම හරි මේ මැදිහත් වෙලා මම ගිහිල්ලා බොහොම කතා බහ කරලා දැන් මටත් මෙයා එහෙම ගොඩක් වැරදි කරලා තියෙනවා නමුත් ගිහිල්ලා කතා බහ කරලා ඒ මේවා කළා සරසීමේවා කියලා ඒ ගොඩක් උදව් කරා මම. මේ මම ඌක තව මේ අවුරුදු 4කට 4කට දෙන්න මම ඌක කරන්නේ නැහැ. ඔය වගේ වගේ මට ඔළුවට එන්නේ නැහැ වගේ කරන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් මේ ඌක ඉවර වෙලා මට ඔය සිද්ධිය මේ දැන් දවස් පහුගිය දවස් දෙකකින් ඇලුවට එනවා මේ අනිත් අය දැන් හිතයි මේ මේ දිලුටු කොච්චර හොඳ මිනිස්සෙක්ද මේ මෙච්චර මේවා කළත් මේවා කරන්නේ කියලා ඔයගේ අදහස් ගොඩාක් ආවා ඔළුවට ඒ ඔන්නම තමයි දැන් එන්නේ මට නම් මේ මානෙ සම්බන්ධයෙන් වෙන ප්‍රපංච තෙරුවන් සරණයි ඒකන් සන්නයිදීල බොහොම බොහොම හැමදාමත් වගේ මේ උතුමා බොහොම අවංක හැඟීම් මේ වගේම මේ බොහොම ප්‍රායෝගික දේවල් මතක් කරනවා මම හිතන්නේ කිව්ව ඔබ කිව්වත් වගේ මේ අපි මේ කියපු මේ කුවක්කකමට ප්‍රධාන හේතුවක් මානෙ කියන දේ පේනවා මේ අයි සුනම බැලුවම නේද ඒ ඉරියාපත සංඛ්‍යාන ගත්තා සාමාන්‍ය ජපන කෝපවත්ව ගත්තත් පස්සේ පස්සේ දෙනවා. ඒක බොහොම කිට්ටු නම් ලෝභය පැත්තට මේ නමුත් ඒ සියල්ලටම මානයේ සම්බන්ධ බව පේන්නම තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ මේ ගාථාවෙම ගාථාවෙම ගත්තොත් මේ උපසාන්ත පුද්ගලයෙක්ගේ ගුණ නෙමෙයි කියන්නේ. උපසාන්ත පුද්ගලයෙක් කියන්නේ රහත් බවට පත්වෙච්ච පුද්ගලයෙක්ගේ ගුණ කියන ගාතාවන් තමයි තියෙන්නේ. අපි මේ මම කියනකොටම කිව්වේ අපි එතන නොතිබී හිටියාට අපි ඔස්සේ යන්න ආය නිසා මේවන් වූ සාකච්ඡාවල් සහ මේවන් වූ දේවල් වැදගත්. මොකද අපි ගාව මානේ නැති බව අපි දන්න ගන්න වෙනවා. මොකද මානේ කියන දේ සමාන මානේ තියෙන බව. මානේ නැති වෙන්නේ <clears throat> මේ අරහත් භාවයත් සමග නේ නේද? මානයක් නැති වෙන්නේ අරහත් භාවය සමග. එතකොට මානෙ තියෙන බව දැනගෙන මේ මෙන්න මේ මානෙ තියෙන ටික මට තියෙනවා. මේ ටික මංගව තියෙනවා. හැබැයි තිබුණට කමක් නැහැ කියන එක නෙමෙයි. ඒක මේ අරහත් වෙනකොට ඔක්කොම මානෙ ටික එකපාර නැති වෙනවා කියලා එහෙම නැති වෙනවා නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් දැනට පුළු පුළුවන් විදිහට ඒක දේවල් හඳුනාගෙන ඒ නැති කිරීම සඳහා ප්‍රතිපදාවක් කියන්නේ ඒක තමයි හරි වැඩි. එතකොට ඒ කියන්නේ මේ දැකීම ඉතාම වැදගත්. දැන් මේ මානය කියන්නේ මේවට සම්බන්ධයි කියන්නේ හරිම මේ නිවැරදි දෙයක්. අපි මේ මේ පැත්ත ගැන තව ටිකක් වැඩිපුර හිතුවොත් කොහොමද මේ මානෙ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව අපි වැඩිපුර සාකච්ඡා කළා නැද්ද නෑ මම හිතන්නේ නමුත් මට ඒක ඔබේ මං කියවල මේ ස්කබට මේ සාකච්ඡාව නිසා කල්යන්නේ හැටියට කියන්නේ මේවා කීම තුළ මේ මානයක් තියනවද නැද්ද කියන එක ඉතින් මම බලන්න ඕනේ මගේ හිත තුළ පස්සේ වෙලාවක. නමුත් අපි කියමු ඕනෑම දෙයක් මේ මම කියලා අරගෙන ඒ කියන්නේ ඕනම දෙයක් මේ ආත්ම සංඥාවෙන් අරගෙන මේක මම මේක නැත්නම් මේක මගේ කියලා මේක මට තියාගන්න හොඳයි මේක මගේ කියලා ආත්ම සංඥාවෙන් අරගෙන ඒ ගන්නා දේ මට කියාගන්න පුළුවන් කියන හැඟීමක් එන්නේ මානෙ නිසාමයි කියන දේ. මානෙ තියෙන නිසා තමයි ඒ දේ එන්නේ. හැබැයි ඒ දේ අපකාත් තුල තියෙනවා. ඒකනේ දැන් මේ දැන් මේ මේ අද කරන ධර්ම සාකච්ඡාව ලබන ඉරිදා කරමු කියලා කියනකොට මම දන්නවා මේ ලබන මම කල්පනා කරනවා ලබන ඉරිදා ඉඳගෙන මේ සාකච්ඡාව කරන්නේ. එවනම් අද මේක ඉවරලා හෙට අභිධර්ම සාකච්ඡාව හෙට රැ කරමු කියනකොට මගේ කල්පනාව තියෙනවා මේ මේ මේ මේ ලලිත් දලුවත් කියන භූතය හෙට හෙටටත් ඉන්නවා. හෙට හවස වෙනකොටත් ඉන්නවා. ඉඳලා මේ මේ ධර්ම සාකච්ඡාවක් කරනවා කියන හැඟීම තියෙනවා. ඒ කියන්නේ මේ මේ මේ මේ මමයි කියලා ගත්තා වූ මේ සම්පූර්ණ භූතය නිත්‍ය වශයෙන් ඒ කියන්නේ අද අද අද ඉන්නේ හෙට දක්වා පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඒ තියෙන්නේ තින්දි මානය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ මේ මේව ටිකක් මං හිතන්නේ ටිකක් සියුම් වැඩි කියලා. නමුත් මට හිතෙන්නේ මානෙ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මානෙ ක්‍රියාත්මක වෙනකොටම මගේ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අඩුවක් තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ මට කියලා තිනවා මේ ඉහළට ගත්තේ උස්ම පහළට හෙලන්න ඉස්සෙල්ලා මේ සත්‍යයේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර හිස ගෙනිගත් එක්ක වගේ අප්‍රමාද වෙන්න කියලා. මනස මේ මොහොතේ තියාගන්න කියලා තියෙනවා. මනස මනසට දෝලණය වෙන්න දෙන්න එපයි කියලා තියෙනවා. උද්දච්චයෙන් කරන්න කියලා තියෙනවා. නමුත් මම කල්පනා කරනවා හිත ධර්ම සාකච්ඡා කරන්න මම මේක plan කරගෙන ඉන්නවා. එතකොට මගේ අර මානෙ කියන දේ ප්‍රයාස වෙනකොට තථාගතයන් වහන්සේ කියපු ධර්මයේ සහ උන්වහන්සේ කියලා ඇති ශ්‍රද්ධාව සංචල වෙලා තියෙනවා මගේ. එහෙනම් මට ශ්‍රද්ධාව සම්පූර්ණයෙන් නැහැ. ඔයා ওই විදිහට දකින්න සම්මාස්තල් මට හම්බෙලා තියෙනවා. ඒ මට හිතේ දේවල් ඒවා ඉතින් යථාර්ථ සත්‍ය කියලා නෑ. ඒ ඉතින් එක් එක්නක් පේන දේවල් ඉතින් ඔය විදිහට අපි මේ හේතු හොයන්න යනකොට හොඳයි. ඉතින් මොනවා විස්තර හරි හරි හොඳ යම් යම් හොඳ දේවල් දකින්න පුළුවන්. ඒවා විතක් ਵਿਚਾਰාත්මකව කල්පනා කළත් පාඩි වෙලා ස්ථිර පියාගෙන හෝ ඇස් දෙක අරගෙන කල්පනා කළත් ඔවා තේරුම් ගන්න පුළුවන්. භාවනා වලින් හිත එක වහගෙන හිත සමාධිගත කරගෙන දකින්නත් පුළුවන් මම හිතන්නේ. ඉතින් අපි ඒ කාරණා ඒ මම මතකපු කාරණා පිළිබඳව අපිට තව සාකච්ඡාවක් ඉස්සරහට කරන්න පුළුවන්. මම ගෞරවයෙන් ආර්දනා කරනම් මෙතනින් තවත් කල්යන්න මිත්‍රයෙකුට. සේන මහත්මයාට එකතු වෙන්න පුළුවන්. ඔබතුමා හේතු වන සංසිකන හින්ද. තෙරුවන් සරණයි. අත වශයෙන්ම හොඳ අදහස් ටිකක් කියුණා බන්දරවත මහත්තයාගේ. ඒතකොට මට අත වශයෙන්ම අපි බලන්න ඕනේ අපි ගැන කියලා. දැන් මම කියපු දේවල් ගැන මම බැලුවාම මට මම ඒක කීපේ කුහක කමකින් කියලා මට හිතෙනවා දැන්. මම කියනකොට නම් ඒක කුහක කමකින් නෙවෙයි කිව්වේ මට ඒක දැන දැනුම හින්දා නමුත් ඊට පස්සේ නැවත ඒක ආවර්ජනය කරනකොට මට කියන්න ඕන කම තිබුණා මෙතනට මට මටත් මොකක් හරි කියන්න ඕන කියන ගතිය ඒකත් එක තරම් මානයක් ලොකු මාන නැති වුණත් ඒකත් එක්තරා ප්‍රමාණික මානයක්. ඒකින්ද මගෙත් ඒ කුහකකම නිසායි මම ඒ කියමන් කියුනේ. එතකොට අපි බලන්න ඕන දැන් මේ කුහකකම කියන එක සම්පූර්ණයෙන්ම නැති කරන්න නෙවෙයි අපි මේක අඩු කරගෙන යන්න ඕනේ. අපි ඒකයි දැන් කුහකකම සම්පූර්ණයෙන් නැති වුණොත් රහත් වෙලා එතකොට ඉතින් මේ විදිහේ සාකච්ඡාවකට එවෙන්නේ නැහැ. මොකද මේ හැම වචනයක් තුලම මම කියන හැම වචනයක් තුලම මගේ කුහකකම තියෙනවා. මොකද මම බලාපොරොත්තු වෙනවා දැන් අරිත් ඒක ගැන වර්ණනා කරනකොට මම බලාපොරොත්තු වෙනවා මමත් ඒක හොඳයි කියන එක ඒ ඒකත් එක්තරා කුහක ගතියක් මගේ ඇති වෙන. ඒකත් මාන්නය නිසා ඇති වෙන ගතියක්. එතකොට මාන්නය කියන එක කොහොමද ඇති වෙන්නේ? මාන්නය කියන එක ඇති වෙන්නේ අපි යම්කිසි තවත් එකක් එක්ක මිම්මක් ඇති කර ගන්නවා. අපි දැන් මම කියන එක්කනයි තවත් කෙනෙකුත් නැත්නම් තවත් මොකක් හරි එකක් එක මිම්මක් ඇති කරගන්න නිසායි මේ මාන්නය ඇති වෙන්නේ. ඔය මිම්ම ඇති කරගන්නේ මේ අතවසෙම ආයිත් මුලට යනවා නම් මේ රාහතුස්නාව රාගය කියන ඒ නිසා තමයි මේ මාන්නයත් ඇති වෙන්නේ. ඒ මාන්නය කියන එක ඊටාම සියුම්ම නැති කරන්නට ඒ කියන්නේ දරුවත් මහත්තයා කිව්වා වගේම රහත් මාර්ගයේදී තමයි රහත් වෙනකොට තමයි නමුත් ඊට ඉස්සෙල්ලා අපි මාන්නේ පුළු පුළුවන් විදිහට අඩු කරගෙන ඉන්න ඕන කියන එකයි මට හිතෙන්නේ. සිරුවන් සර්ණයි. සිරුවන් සර්ණයි කියන මාර්ගය බොහොම හොඳයි. අපි තවත් කල්‍යාණ මිත්‍රයෙකුට යොමුමු ඊට කොටසට එන්න කලින් සරත් මහත්මයාට කියන්න පුළුවන් ඔව් ඒක මම පොඩ්ඩක් ජොයින් කරන්න උත්සාහ කරා මේ මරද මම අහගෙන හිටියේ ඉතින් ගොඩක් සාධානව ඉතින් බන වන කියලා දැන් අපි ගොඩාක් කලින් ඉඳලා අහනවා. එතකොට භාවනාව කියලා අපි ගොඩාක් කලින් ඉඳලා කරනවා. එතකොට අපි අපින්ම අහන්න ඕනේ ඇයි අපි මෙච්චර බණ අහන්නේ එකක් අපේ දියුණුවක් තියනවාද එතකොට මෙච්චර බණ අහන තරමට අපි ලෝභ දේශ මොහ නැති වෙනවද කියන එක. මම හිතන්නේ ඒක තමයි මම නම් හැමතිස්සෙම කණින් කල්පනා කරන්නේ. මේ අනික තමයි ඉතින් ස්වාමීන් වහන්සේලා මම ඉස්සරහට කවුරුත් කිව්වා වගේ එක එක ස්වාමීන් වහන්සේලාගේ දැනුම වෙනස්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ දැනුමෙන් ඒ කියන වන වලින් අපට ලබාගත යුත්තේ මොකක්ද කියන එක. ඒ මම කියන්නේ මගේ අදහස මම හැමතිස්සෙම හිතන පැත්ත. එතකොට දැන් වණක් වුණාම ඒකේ අඩංගුලා තියානම් මේ රාග දේශ මොහ නැති කරන ක්‍රමය ඒකට තමයි අපි වැඩි වැඩියෙන්ම සමන්දිය යුත්තේ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. අනික භාවනාව. ඒ භාවනාව කියනකොට අපි ගොඩක්ම හිතන්න ඕනේ කියලා මට හිතෙනවා. ඇයි අපි භාවනා කරන්නේ? ඉස්සෙල්ලාම හිතන්නේ භාවනා කියන්නේ මොකක්ද? ඊට පස්සේ හිතන්න ඕනේ භාවනා කරන්නේ ඇයි? ඊට පස්සේ හිතන්න ඕනේ භාවනා කරන්නේ කොහොමද? මේ ප්‍රශ්න තුනට අපිට උත්තර සපය ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේ මාර්ගයේ ගොඩක් දුර යන්න ඉස්සෙල්ලා අපිට ඒ ධර්ම මාර්ගයට යොමු වෙන්න පුළුවන් කියන එක තමයි. මොකද භාවනා දානවා කියන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ මම තේරුම් ගන්න තියෙන විදිහ මම පොඩ්ඩක් කියනවා නම් භාවනා කරන භාවනාව කියන්නේ මොකක්ද කියලා අපි අදහස් කරොත් අපි නිශ්චිත පිළිසිඳු කරන ක්‍රමය. අපි අපි සෝවන් ඵලයට එන්නත් සත්‍යදා මනහලන අරිහත් ඵලයට එන්නත් අපි මේ සිත පිරිසිදු කර ගැනීම තමයි කරන්නේ. එතකොට භාවනාව කියන්නේ සිත පිරිසිදු කර ගැනීමේ ක්‍රමයක්. ඒක තියෙනවා ක්‍රම දෙකකට. චේතෝ විමුක්තියෙන් කරනවා ප්‍රඥා විමුක්තියෙන් කරනවා. ඒතොර චේතෝ විමුක්තිය තමයි අපි ධාන ලැබලා ධාන වලින් ඊට පස්සේ අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඒ ඉදිරියට යන ක්‍රමය. අනික තමයි ප්‍රඥා විමුක්තියෙන් අපි ලෝභ දේශ මොහ කෙලින්ම අයින් කරන ක්‍රමය. ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු ක්‍රමය. එතකොට භාවනා කරන්නේ ඇයි කියන එකටත් මම හිතන්නේ එතන උත්තරේ තියෙනවා. සිත පිරිසුදු කර ගැනීම. ප්‍රධානම අරමුණ ලෝභ දේශ මොහ වලින් කොහොමද අපි මේ අයින් කරන්නේ? ටික ටික ටික ටික අයින් කරන්නේ කොහොමද? එතකොට ওই ටිකට අපිට උත්තර සපය ගන්න පුළුවන් නම් ස්ටෙප් බයි ස්ටෙප් මම හිතන්නේ අපි යන පාර හරි කියලා. බොහොම ස්තුතියි. හොඳයි සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි. අපි මම ඉස්සගමු. අපි ඊගාව කොටසට ගියොත් එන්නේ අපි හාලු අමච්චරි කියලා තියෙනවා. අපි සාකච්ඡාවට ගැටියගේ පටන් ගත්තා ගන්නත් බලමු. ඒ අපි හාලු අමච්චරි කියවා මෙතන පීහා පීහා කියලා කියන්නේ තෘෂ්ණාව කියන වචනේ හැටියට හඳුන්වන්නේ කිසියම් රාගයක් ලෝභ අකුසල මෝඩයක් තියෙනවා නම් ඒකට තමයි පීහා කියලා කිව්වේ. එතකොට මේ යම් කිසි පුද්ගලෙක් විසින් මේ පීහාව එනනම් තෘෂ්ණාව කියන දේ ප්‍රහීන කරනවාද දැන් අපි සරත් මහත්මයා කිව්වා ප්‍රඥා විමුක්තිය ගැන ඒ ප්‍රඥාවෙන් ඒක දවනවාද ඒක අනික සම්පූර්ණයෙන්ම දවාලනවාද ඒක කියලා අපි හාලු එහෙනම් ඒ අපි හාලු තත්ත්වය කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය වගේ දේවල් එන්නේ. එතකොට බොහොම තෘෂ්ණාව ප්‍රහීන වෙච්ච තැනක අරහත් තත්ත්වයකට වගේ එන්න පුළුවන්. එතකොට ඒ ඒ ඒවන් තත්ත්වයකටපත් වුණාම යම් කිසි කෙනෙක් මේ රූපයන් කියන දේවල් වලට ඇලෙන්නේ ගැලෙන්නේ නැහැ. රූපයන් කියන දේවල් නොකමති වෙනවා කියන දේ තියෙනවා. ඒ වගේම තමයි ශබ්ද, ගන්ධ, රස, ආදියට ඇලෙන්නේ ගැලෙන්නේ නැහැ කියන කාරණාව ඉදාකාරයේ තේරුම් කරලා තියෙනවා. ඒ වගේමයි මේ කුලය එතකොට මේ ආවාස, ලාභ, යසස්, ප්‍රශංසා, සුඛ, චීවර, පින්දපාත, සේනාසනය ආදී දේවල් ගැන කියනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු, ඒවා අරූප සංඥා සංඥා ඒ ඔක්කොම තියෙනවා. එක්නව සංඥා සංඥා. ඒවා ගැන එහෙම මේ කිසිම දෙයක් ගැන ඇලීමක් ගැටීමක් තියෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඊගාවට මේ අමච්චරි අපිහාලු අමච්චරි කියනකොට අමච්චරි කියනකොට සඳහන් වෙනවා ආවස මච්චරිය කුල මච්චරිය වන්න මච්චරිය ලාභ මච්චරිය ධම්ම මච්චරිය කියලා තියෙනවානේ මච්චරි පහක්. ඒ මච්චරි පහක් තියෙනවා. ඒ මච්චරි පහම පිළිබඳව කිසියම් ආකාරයකෝ කැමති බවක් ඒක ඒ ඒ මච්චරියෙන් වලට අහු වෙන ගතියක් නැති සත්‍යයක් තමයි මේ සත්‍යය තුළ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සඳහන් වෙනවා ස්කන්ධ මච්චරිය, ධාතු මච්චරිය, ආයතන මච්චරිය වගේ දේවල් තියෙනවා. ඒක ඒ වචන නම් මම මේ ගාතාවෙන් පමණයි දකින්නේ. දැනට විදසු දැක්කේ නැහැ. ඉතින් ඒ තියෙන මච්චරින් පවා ප්‍රහීන කරන්න උත්සාහ වෙන්න ඕනේ කියලා. ඒ කාතාව අපි කතා කරමු නේද? මේ මච්චරියන් කියපු දේවල් ගැන අපි කතා කරමු. කොහොමද මේ ඒ දේ අපි තුල තියෙනවාද මොනවද කියන්නේ. මෙතෙන්දී විශේෂයෙන්ම මේ මච්චරිය ගැන විවිධ නම් වලින් තියෙන දේවල් ගැන එක එකන විවිධ අර්ථකථන දෙලා දෙනවා. අපි මේ වචන වලට නම් නොයහල අපි කිව්වේ අපි හැමෝම මෙච්චර වෙලා කිව්වේ ඒකනේ. මෙතනින් හැමෝම එකම දේ කියන්නේ. ඒක හරිම දැන් මොකද මේ තමයි මේ හිත කියන දේ තුල තීන දේ දකින්න උත්සාහ ගන්න. ඕකට මොන මච්චරි කිව්වත් කමන්නේ. මොන නමින් කිව්වත් කමන්නේ. ඒ තීන දෙයට නන්දාගත්තේ අපිනේ. අපි ඔකට මේ මේ ඉංග්‍රීසි සිංහල පාලි නැතුව ග්‍රීක වචනයක් එහෙම නැත්නම් වෙනත් භාෂාවක වචනයක් දාගෙන හරි කමන්නේ ඒක හඳුනගෙන අපි ඒක මේ ඇති වෙන විදිය දැකලා ඒක ඒ ඇති වෙන ක්‍රමේ නැති කරගන්න ක්‍රමයක් හදාගන්න තමයි ඕනේ. මේ කිව්වා වූ සියලුම මේ මේවා ක්ලේශයන්. මේ ක්ලේශයන් හඳුනගන්න. එහෙනම් මේ මච්චරිය කියලා කියුවේ මොකද්ද? දැන් මේ ආවාස මච්චරිය කියලා සාමාන්‍යයෙන් නම් ඔය කියන්නේ ආවාසයෙන් වලට තියෙන මච්චරියනේ. ඒ කියන්නේ මේ <coughs> මොනවද? මේ දේවල් දොළල් ආදිත් නේ. එතකොට හාමුදුරුවෝ ගැන කියනවා නම් මේ පන්සල් වලට වගේ කියලා ඔහොම තමයි ඉතින් සාමාන්‍යයෙන් අපිට ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ. ඒක තියෙන වැඩි කොට තියෙන්නේ ඒක ඒකත් එහෙමයි. ඒවට තියෙන ආසාවල් තියෙන. නමුත් ඒක මම හිතනවා මේ ඒක අපි මෙහෙම හිතන්න පුළුවන්. මම හිතනවා ඔක තම තම කැමති විදිහට හිතාගන්න මූලිකම පරමාර්ථය තියෙන්නේ මේ මේ තියෙන ක්ලේශ නැති කර ගැනීම. ඒකට උපකාර වෙන විදිහට තමන් ඉන්ටර්ප්‍රිට් කරගත්තර කමක් නැහැ කියලා මට හිතෙනවා. මොකද මේ දැන් අර මේ ලෞකික වශයෙන් ඉන්නා වූ පුද්ගලෙක් කියලා හිතාගෙන ඉන්න මිනිසයාට තමයි ගේ ඕනේ. දැන් මේ ඇඟක් තියාගෙන මේ හිතක් තියාගෙන මේ මේ ඉන්න භූතය වෙච්ච මට තමයි මේ ගේ ඕනේ. එතකොට දෙලුක් මහත්තයා ආව නේද ඉතරක්? හරි දෙලුක් මහත්තයා හරි ඔව් එතකොට ඒ ඉන්න මට තමයි ගේ ඕනේ. එතකොට මගේ ගේට මගේ මච්චලයක් තියෙනවා. නමුත් අපි යම් කිසි තැනකදී මම අපි තුම පුද්ගලයා හිතනවා හිත දියුණු කර ගන්නවා නැත්නම් හිතට තේරුමක් ඇති කර ගන්නවා මේ මේ මටීරියල් කියන්නේ අල්ලා ගන්න පුළුවන් දේවල් එහෙම නැත්නම් අපි කියනවා නම් කබලින්කාර ආහාර කියලා ධර්මයේ වචනේ මේ කබලින්කාර ආහාරය කියන දේ අල්ලා ගන්න කිසිම දෙයක් නැහැ. එහෙම නැත්නම් රූපය කියන දේ අල්ලා ගන්න කිසිම දෙයක් නැහැ. රූපය මාට ප්‍රහින කරන්න පුළුවන් කියලා රූපය යම් කිසිමත්මකට ප්‍රහින කරනවා නම් කෙනෙක් ඒත් ඉන්නවනේ මම කෙනෙක්. ඒත් ඉන්නවා මම. මේ රූපේ නම් දැන් මට එපා. රූපේ විනාශ වෙලා යනවා, රූපේ වයසට යනවා, නා කියනවා. දැන් මට කෙලින්ම මගේ පින්තූර සෙට් එක පේනවා මම හැමදාම කියනවා ගාගේ දිත්තේ ගහගෙන තියෙන පුංචිම කාලේ අවුරුදු 6 7 පින්තූරයක් ඉඳන් අවුරුදු 50කට මම පින්තූර සෙට් එකක් ඒකට පේනවා මම දැන් විනාශලා තියෙන හැටි එහෙනම් විපරිණාම වෙලා තියෙන හැටි එතකොට මේව ගන්න දෙයක් නැහැ මම මම වෙන්නත් බෑනේ අර මුල කොනේ ඉන්න මම නෙමෙයි අනිත් කෙලෙකට ඉන්නේ පිළිමිත් වෙනස් නිකන් හිතනවාද? එතකොට එහෙම වෙන්නේ කොහොමද මම නම්? එතකොට මේ රූපේ නම් මම නෙවෙයි ඕක ගන්න දැන් ඕක කතා ඒ වුණාට මේ මේ මේ තාම තාමත් මේ මම හිතන්නේ අර පුංචි කාලේ හිටියේ ලලිත් දළුවත් දැන් ඉන්නේ එයාමයි මේ හම්බෙන්නේ මේ මගම තමයි ඇඟ නම් වෙනස් වෙනාට තාමත් මම කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ ඉන්නේ මේ චිත්තයේද? එහෙනම් මේ චිත්තයේද කියලා. එතකොට ඒ විදිහට ගැළුවම එහෙමනම් මේ රූපේ කොටසයි ඉතාලම එහෙමනම් මේ චිත්තය කියන දේ මම කියලා හිතන තත්ත්වය ඒක තමයි වෙලා නැත්නම් ඒකට ගේ උනේ මොකද්ද? ඒකට ගේලා තියෙන්නේ මේ සිරුරද? මේ ලැබිලා තියෙන සිරුරද මම මේකට ගේ කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ සිරුර නැති වෙනකොට මම කැමති නැද්ද? බයද? මේ සිරුර දැන් අද මැරිලා යනකොට මගේ හිතේ මේ සංකල්ප මරණය ආපු ගමන් බයක් ඉන්නේ. මේ ආවසමච්චිලි කියලා මම ඒ ආවසමච්චිලි කියන වචනයත් අතට දාන්න. ඒ ඒ සමහර කෙනෙක් කියනවා නිකන් මම දන්නවා යම්ම පිච්චිලිස් කියනවා මේ අර්ථකථනය ආවසමච්චිලි වැරදි කියලා. තමයි නෑ. නමුත් මේ සීග්‍රට ඇති ආසාව කියලා හිතනවා. ආසාව කියලා පිළිගන්න. මේ සීග්‍රට ඇති ආසාව නිසාද මේ ඒ බය එන්නේ. එතකොට එවනම් මේ සීග්‍රට එහෙනම් මගේ ආසාවක් තියෙනවා නේද? එතකොට මේ මච්චිගේ තියෙනවා. එහෙනම් ඒක තියෙනවා. තියෙනවා කියලා දැනගෙන තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ ඒක ඇතිුනේ මොකද? හිරහා ගන්නවා. ඒක ඇතුනේ එහෙනම් මේ තාමත් මම හිතාගෙන ඉන්නවා මේ චිත්තයන් කියලා කියන්නේ මම කියලා. එයාට ඉන්න තැනක් හොයාගන්න ඕනේ ඉඳලා මේ ඇඟ අල්ලගෙන ඉන්නේ. එහෙනම් මේ චිත්තයන් ධාතු හැටියට දකින්න මම තාම සූදානම් වෙලා නැහැ. ඒක ධාතු මච්චරියෙන් දකින්න මම සූදානම් වෙලා නැහැ. එතකොට මේ ඒක ඒක අවබෝධයක් නෑ සූදානම් වෙලා නැහැ මේක අවබෝධයක් නෑ. ඒව තව අවබෝධ කරගන්න. ඒ වගේ මේ හොයාගෙන හොයාගෙන යනකොට Taman තාම දන්නේ නැති දේවල් අහු වෙනවා. ඒකට ඒවා දන්නේ නැති දේවල් තව හොයලා ප්‍රසාරත් මහත්තයා කිව්වා වගේ Taman කැමති හාමුදුරුවෝ කෙනෙක් ඉන්න. අපිට කටිසු හාමුදුරුවෝ කෙනෙක් මෙතන නොමිනේට් කරන්න එපා. අපි කවුරුන් නම් නිස් ගන්නෑ. තම තමන්ට ගැළපෙන තැනකින් ඒක අහලා පොතපතින් බලලා තමන්ම අවබෝධ කරගෙන ඒක මේ බලන්න ඕන කියන කාරණාව. එතකොට මම මරතන මච්චරිය තියෙනවා. හරියට තියෙනවා මම හිතන්නේ. මච්චරිය කියන්නේ මට මගේ පවුල ලොකුයි ඈ ඒකත් කියන තියෙනවා තාම ඒ ඉතින් අල්ලපු ළමයටත් කරදරයක් වෙනවට මම කැමති නෑ. නමුත් මගේ ළමයට කරදරයක් වඩාත් වෙන්න ඕන තමයි කැමැත්ත. ඒ වගේම තමයි තියෙන අර ඉන්දියාවේ මේ කොහෙද මේ ලැබුණේ එහෙම යුද්ධ මේ තීල්ලා මිනිස්සු ලැබුණා නම් මම කැමති නෑ. ඒකට ඉතින් ලංකාවේම යුද්ධ හරි මේ නැතු සාන්තව තියෙනවා නම් වඩාත් කැමති. ඉතින් ඒ වගේ දේවල්. එතකොට මේ ඒ විතරක් නෙවෙයි ඉතින් මේ මට මිනිස්සු වනිනවා දොස් කියනවාට මම කැමති නෑ. ඉතින් හොදක් කියනවා නම් තමයි තන දීපි. ඒකට වන්න මච්චලි තියෙනවා. ඒක තමයි වන්න මච්චලිකට කියන්නේ. වන්න මච්චලි තියෙනවා. ඉතින් ලාභ මච්චලි කියන අපි දන්න හැමදේම ලාභයමනේ හොයන්නේ. අපි මේ හැම සිතුවිල්ලක් තුළම සියලුම සංස්කාරයන් අපි චිත්තා චිත්ත කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන සංස්කාර තුනම ගත්තම ඒ හැම සංස්කාරයක්ම කරන්නේ අපි ලාභයක් අපේක්ෂා වෙනවා. අනේ කාරණාවත් කොම්පියුටර් කෙනෙකුට මම හිතන්නේ තීසීස් එකක් ලියන්න පුළුවන් තරම් ඇනලයිස් කරන්න පුළුවන් කාරණාවක්. සෑම සංස්කාරයක්ම කරන්නේ ලාභ ලාභයේ අපේක්ෂාවෙන් කියන කාරණාව. ඉතින් මේ ඒ වගේ දා හොඳට ඇනලයිස් කරන්න බලන්න පුළුවන් අපිට. ඉතින් ඒ ඒවා තියෙනවා. ඕවා තමයි මච්චිරිය කියන්නේ. එහෙනම් මේ මච්චිරිය කියන මච්චිරිය කියන දේ අත්‍තරම යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් තථාගතයන් වහන්සේ වෙනස් කරන කතිය තියෙනවා මච්චිරිය අවබෝධ කරගත්ත පුද්ගලයා රහත් වෙනවා කියලා. මේ මච්චිරියන් පහේ තියෙනවා සියල්ලම දේවල්. අපි ඒ ගැන කතා කරමු ටිකක්. මේ කැමති යොමු වෙන තවත් කල්යනා මිත්‍රයෙකුට චිත්ත මහත්මියට කතා කරන්නේ නැහැ. ටික වෙලාවක් ආයෙත් කතා කරමු. තුන් මච්චරිය කියන වචනේ ඇත්ත තණ්හාව කියන එකෙන් රිප්ලේස් කරන්න පුළුවන් අපිට. මොකද තණ්හාව ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉතාම ලස්සනට ඒක අපිට පැහැදිලි කරනවා මේ තණ්හාව හැදෙන්නේ හය තැනක කියලා. හයක් නෙමෙයි ඇත්තටම හය තැනක 60 60 විදියකට හැදෙනවා කියලා. ඉතින් මේක අපිට තේරුම් ගත්තොත් ඇත්තටම ඒ කියන්නේ සලායතන තේරුම් ගත්තොත් සලායතන වල කොහොමද තණ්හාව ඇති වෙන්න පටන් ගන්නෙ කියන එක ඒ කියන්නේ වැඩි විස්තර වශයෙන් කියන්න අවශ්‍ය නැහැ අපි කවුරුත් ධර්මයට හංගන්නේ නැහැ නිසා ඇහැට රූපයක් දැක්කහම ඒ තුලින් කොහොමද තණ්හාව හදාගන්නේ කනට ඇහෙන ශබ්දයකට තණ්හාව හැදෙන්නේ කොහොමද? ඒ ආකාරයෙන් ඒ ආයතන 6 තුලම තණ්හාව හැදෙන බව ඒ සතිපට්ඨාන සූත්‍රයේ ලස්සන්ට උනාස් දේශනා කරලා තියෙනවා ඒක 60 විදියකට එක ආයතනයකට 10ක් වෙන්න චක්කුම් රූපේ පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ඇහැ තුල තණ්හාව ඇති වෙනවා ඊළඟට රූපය ඇහැට පිට වෙන රූප තුල තණ්හාව ඇති වෙනවා ඒ දෙක එකතු වෙලා පටන් ගන්න විඥාණයට තණ්හාව ඇති වෙනවා. ඒ ආකාර වශයෙන් 10 විදියකට එක ආයතනයකට 10 විදියකට ඒ සූත්‍රය දේශනා කරනවා. ඉතින් මේ දේවල් අපි පාලි වචන වලින් නැති වුණත් ඇත්තටම භාවනාවකදී යොමු කරගෙන හිටියොතින් තේරුම් ගන්න පුළුවන් වෙනවා අපිට මේ එක ආයතනයකට ඇතිල් වෙන මේ සද්දයක් හරි රූපයක් හරි ගැන ඒ මනසේ පටන් ගන්න හැටි තණ්හාව මෝදු වෙන හැටි දකින්න පුළුවන් වුණොත් එතකොට ඒ සතියෙන් ඉන්නකොට ඒක ඒ ආරම්භය දකින්න පුළුවන් වෙනවා. ඒ දකින්න පුළුවන් වුණාම අපිට තේරෙනවා මේක අනිත්‍යයි. ඇති වුණා ඇති වුණා නේද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එවැනි දෙයක් උඩ අපි අර දැකපු දේ දැකපු පමණින් අයින් කරන්නේ නැති වුණාම ඊළඟට අපි ප්‍රපංචයට ගිහිල්ලා ඒ කරගන්න දේ නිසා තමයි සංස්කරණයක් කරගෙන ඒ තණ්හාව අපිට බාධාවක් කරගන්නේ අපේ නිවීමට කියන එක. මේ සූත්‍රයට අනුව අපි නිවුණු පුද්ගලයෙක් ගැනනේ කතා කරන්නේ. උපශාන්ත පුද්ගලයෙක් කියන්නේ කාටද කියන එක. එතකොට තණ්හාව නැති කරගන්න නම් මේ ආයතන හය සම්බන්ධ කරගෙන තණ්හාව ඇති වෙන හැටි අපි දකින්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර රෝහිතස්ස සූත්‍රය කියලා කියනවා අපිට රෝහිතස්ස සූත්‍රයට කලින් වෙන සත්ත්‍ය සූත්‍රය. සත්‍යය කියලා කියන්නේ මේ මම ඉන්නවා කියලා මම කියලා කෙනෙක් ගන්නේ අපි මේ ඒ දේවල් වලට තියෙන ඇලීම නිසා කියලා. ඒ ඇලීම නැත්තම් සත්‍ය කුකලෙක් නෑ කියන එක. අපි වචන වශයෙන් අපි අදහස තේරුම් අරගෙන අපි පුළුවන් නම් අපිට ඒක භාවි භාවිතයට යොදන්න. ඒ යොදනකොට ටික ටික ටික ටික ඒක අඩු වෙන්න ගන්නවා. අර දලුවත් මහත්මයා කිව්වා වගේ අපිට හිතන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අර ඉපදුණු බබාද මේ දැන් ඉන්නේ. කොයි එකලාද එතකොට චිත්‍ර කියන්නේ? මෙතන තියෙන්නේ මේ ගලා යාමක් පැවතීමක් නිසා නමක් අයිති පුද්ගලෙක් මේ බදාගෙන ඉන්න පුළුවන් දෙයක් මෙතන නෑ නේද කියන එක. කොයි එක්කෙනාද බදාගන්නේ? අර බබාද දැන් ඉන්න මේ වයසට යන කෙනාද? ඒ ආකාරයෙන් නුවණින් තේරුම් ගන්නකොට ටික ටික අර අපිට ඒක පොඩ පොඩ අඩු වෙන්න ගනි. එතකොට ඇත්තටම අර කේමක ස්වාමීන් වහන්සේගේ කතාව මතක නම් අපි දන්නවා අපි මේවා අහනවා නමුත් අපි මේක තේරුම් අරගෙන තියනවාද මේක අපි ඇත්තටම මේ தත්යෙන් මිදිලාද කියන එක කොයිතරම් හිතුවත් අර ශ්‍රද්ධක් සෝදලා ටික කාලයක් යනකම් කියනවනේ මේ ඒ සුවඳ සබන් සුවඳ තියනවා කියලා ඒ නිසායි අපිට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා සමහරවිට මතකයට එනවා. ඉතින් අර හුඟක් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෝකය තේරුම් නොගෙන මේන් අයින් වෙන්න බෑ. ලෝකෝත්තර වෙන්න නම් ලෝකය තෝරගෙන ලෝකයෙන් ඈතර වෙන්න ඕන කියලා. ඒකට ලෝකය කියනක උන්වහන්සේ අපිට ලස්සනට දේශනා කරලා තියෙනවා මේ ලෝකය කියලා කිව්වේ මේ උපාදාන ස්කන්ධ පහට. ඊළඟට ඊළඟට ලෝකය මේ ආයතන හයයි මේ මේ නාම රූප මේ අපි බදාගෙන ඉන්න පංච උපාදාන ස්කන්ධ වලට ඊට ඒ ඒ ලෝකය දැකලා ඒක තේරුම් ගත්තොත් විශේෂයෙන්ම ඒන් ඈතර වෙන්න කියන එක පුළුවන් වෙන්නේ අර විදිහට තණ්හාව නැති කිරීමෙන්මයි කියන එක. එහෙම කියනකොට තණ්හාව ඇති වෙන්නේ මේ ආයතන හයේ බවත් ඒ ඇති වෙන විදිය පටන් ගන්න හැටි දැක්කොත් ඊළඟට ඒක ඉවර වෙන හැටි දැක්කොත් මේක තියෙන අනිත්‍ය බව දැකලා මේක මොකටද එල්ලෙන්නේ කොතනද එල්ලෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවනම් තණ්හාව ටික ටික හරි අඩු කරගන්න පුළුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ ඔබතුමිය මේ කියනකොට දලුවත් මහත්තයා මේ කියපු විදිහට කියලා මේ මම දැක්කා එතන මගේ මේකට මම කැමතියි. මම කිව්ව එක හරි කෙච්ච කැමතියි. අන්න හිත දැක්කම. මේ ඒ ඒ මේ එහෙම බලන්න සමාජ සමාජයට ඔකට ඉස්සෙල්ලා දන්නේ නැහැ. ඒ දැන් තමන් කියපු දැකීම ඉප කරන් පස්සේ ආ ඒ කියන්නේ තමන් පොඩි ගෞරවයක් නේද? හොඳයි. ඒ වගේම මේ මම මෙච්ච යම් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මම කතා කරා මෙච්ච දේවල් කිව්වා ඊගාවට කතා කරන මනුස්සය මේ මම කියපු දේ මුකුත්ම ගණන් ගන්න නැතුව වෙන දෙයක් කතා කරනවා. කිසිම නෑ මේකක් කියලා. ඒ හැංගීම එනවාද කියලා ඒක දකින්න තමයි. එතකොට මේ මම දැක්කා මේ මොහොතේ මේ මං කිව්වේ මේ සාකච්ඡා පුරාම මේ භාවනාවක ඉඳලා තමන්ගේ සිත දකින්නේ මේ උත්සාහ කරන්නේ. ධර්ම ශ්‍රවණයත් භාවනාවක් නේ. ධර්ම සාකච්ඡාවත් භාවනාවක් කරගන්න පුළුවන්. ඉතින් බලනකොට ඒ මම එනේ මොහොතදී චුට්ටක් හිත දැක් තමන්ගේ මේ මගේ කියන්නේ මේ භූතේ මේ මේ ඉන්නා මේ වයසට ගිහිල්ලා දැන් මේ තියෙන රටේම තියෙන ලෙඩ තියෙන මේ ඇඟ තුල ඇත්තා වූ මේ ඇඟ තුල ඇත්තා කියලා කිව්වේ මේ තුලනේ ඇති වෙන මේ චිත්තෙන් චෛතසිකයන් ඒ චිත්තෙන් චෛතසිකයන් කියන මේ පාර්ට් එක මේක x x කියන x කියන්නේ මේ අල්ලන්න පුළුවන් බොඩි එකටයි y කියන්නේ ඇතුළ තුළ හදන චිත්තචෛතසිකයකටයි ඔය x and y එකතු වෙලා නෙමෙයි. මේ මම මම කියාගෙන මම අල්ලගෙන ඉන්නේ. මේ x නම් දැන් කොට දුට අයින් කරලා තින්නේ මම ගන්න දෙයක් නැහැ කියලා. අර y කියන කැල්ල මේ කැල්ල සෙල්ලම් ටිකක් දැක්කා දැන් ඔය කතාව කියනකොට. එයා කැමති අර වගේ කියනවාට. මම x y කතන්දර කිව්වොත් වචන වලට වට නොලි අපි උකට ඕන නමක් දාලා හිතාගමු. නාම රූප කියන්නේ තිබ්බා මට. නමුත් එහෙම x y කිව්වේ ඒකයි. ඉතින් මේ එතකොට මේ එහෙම දකින්න බලමු. ඒ වගේම තමයි චිත්‍රා මහත්මිය අපිට මතක් කරා මේ ආයතන තුල තුලින් කරුණාව ඇති වෙන්නේ. ඉතින් ඒක මේ අපි අපිහාලු අමච්චරි කියන පදේ යටතේ බොහොම හොඳින් කියලා දෙනවා මේක ප්‍රකාශයෙන් වහන්සේ ස්කන්ධ මච්චරිය, ධාතු මච්චරිය, ආයතන මච්චරිය කියන දේවල් දැනගන්න ඕනේ. ඒව අඳුනා ගන්න ඕනේ කියන කාරණාව. මම හිතන්නේ මේ කාරණාව නිස්මතුණා ඒ මහත්මිය පැහැදිලි කරපු දේවල් නේ. ඉතින් මේ ආයතන මච්චරිය ඒවා ඒ හඳුනාගෙන තුලින් අපිට දකින්න පුළුවන් තෘෂ්ණාවක් ඇති වෙන්නේ කොහොමද කියන දේ. ඉතින් අපි ඊගාව කොටසට යන්න පුළුවන් අපිට අපගබ්බෝ අපේ කියන්නේ අපගබ්බෝ අධි කුච්චති කියන කාරණාව. ඒකෙදි කතා කරන්නේ අතරම මේ සත්‍යය තුළ මේ භූතය තුළ තියෙන ප්‍රගල්බ කියලා කාටියක්. ප්‍රගල්බ තුන් જાතියක් තියෙනවා. කායික ප්‍රගල්බ වාචික ප්‍රගල්ප, චෛතසික ප්‍රගල්ප කියලා. ඉතින් මේ මේවා ගැනත් අපිට කතා කරන්න පුළුවන් ටිකක්. ඉතින් මේ කියපු කාරණාවල් පිළිබඳව ඒව අපේ සිත් තුළ ඇති වෙන විදිහ ගැන විශේෂයෙන්ම මච්චිය ගැන තමයි අපි කතා කරලා ඉවර කරන්න අවශ්‍ය නැහැ ලොකුම කොටසක් නිසා ඒක. කල්යනා මිත්‍රෙන් මම ආරාධනා කරනවා අපි වෙන ධර්ම කාණ්ඩ ගවිෂ්මතක දෙකමදයි නමුත් පුළුවන් නම් මේ මච්චිය ඔබතුමාලා ගායම තියෙනවද? දැකලා තියෙනවද? තමන් තුළ ඔය කිව්ව උපස්සාකරණේ එකක් දෙකක් හරි තියෙන්න එපා ඈ මෙච්චර ජීවත් වෙච්ච කිව්වා ඇති වෙලා තියෙන්නේ ඔය මච්චරෙන් ගැන පොඩ්ඩක් කියන්න බැරි වෙච්ච කොහොමද මේ එතකොට අපිටත් කියන්න පුළුවන් ඒ කියනකොට හිතන්න එපා මේ මේ මේ මේ මේ මේ මේ අපි ගත්තොත් අපි දෙන ලොකු මහත්තයා එතුමායි මම ගන්නවා බයිට් එකට මේ ලයි මේ වඩ මේ සාකච්ඡාවේ මම ওই වචන පාවිච්චි කරන ගණන් ගන්න එපා මේ දිල්රුක් මහත්තයා මේ කියනකොට මේ දිල්රුක් කියන මේ පුද්ගලයාගේ තියෙන මේ මච්චලිය බලන්නකො කොච්චර සෞත්‍යද කියලා අපි එහෙම කවුරුත් හිතන්නේ නැහැ මොකද මේ අපි දන්නවා මේ x and y කියන්නේ නිකන් ධාතු කොටස් පමණයි. එක් ඒව ධාතු පමණයි. අපි ඔය පුද්ගලික දෙකට ගන්න. ඒ නිසා ඔබ තුල තියවන්නා ඔබ කියනවා පුද්ගලයා තුල තියවන්නා චිත් සහ චෛතසිකම තමයි මේ මා තුලත් මේ අනිත් සත්‍ය තුලත් ඇති වෙන්නේ. ඒව නිකන් මේ ගස්පල් මල්පල් වගේ පැලේ ගැනීමක් පැල වෙනවා. ඒ වගේ චෛතසික ඇති වෙනවා. ඒක අපි පුද්ගල භාවයෙන් ගන්න. ඒ නිසා මේ කියන්න බලන්න ඇති වෙන දේවල් අපිත් ඇති වෙලා ඇති නැත්නම් අද නැත්නම් හෙටත් ඇති හෙට හෙටවත් ඇති වෙයි. ඒ නිසා Tamanට ඇති වෙනා වූ යම් මච්චින් ගැන කියන්න මේ කියන්න ආරාධනා කරන මොනවද ඉඳන්නේ මේ එතකොට Tamanට Tamanගේ හිත බලන්න අවස්ථාවක් ලැබෙන නිසා. අපි එහෙම යොමු වෙමු. රොෂාන් මහත්මයා කැමති යොමු වෙනවා. රොෂාන් ඇහෙනව නේද? ඔව් ඇහෙනවා පොඩ්ඩක් කියන්න මට මේ මම කියන දේ ඇහෙනවද කියලා ඉස්සෙල්ලා හොඳට ඇහෙනවා රෂා මේ ඇත්තටම දැන් මමත් කල්පනා කරපු දේ දෙයක් තමයි අපි මේ සිත දියුණු කරන්න දියුණු කරන්න තව අර දිල්රුක් මහත්මයා කියපු විදිහට අපේ මේ මානෙ හැම වෙනස් වීමක් තමයි වෙන්නේ දැන් අපි අපේ සීලය හැම දිනු කළා අපි ගොඩාක් අය කියපු දේවල් වලින් මම අහගෙන හිටියා තේරුනේ මේ සමහරක් වෙලාවට අපි වෙන වෙන ආකාර වලින් අපේ තාමත් ඒ මාන්නයන් ඒ විදිහටම තියෙනවා ඒ මාන්නයන් ඒ වගේම මේ මච්චරය ගැන අපි කතා කරා දැන් ඔය දැන් ආවාස මච්චරය ගත්තොත් පළවෙනි එක මේ අපිට තම තමන්ගේ මේ බෞද්ධික භෞතික දේවල් ගැන බොහොම තණ්හාවන් තියෙනවා. නමුත් අපි හැම වෙලේම හිතනවා දැන් නෑ මේක මට අවශ්‍ය නැහැ. මේ මේක මට වඩා තව කෙනෙකුට ඒකෙන් වැදගත් කමක් තියෙනවා අපි ඒක දෙන්න ඕනේ එහෙම කියලා හිතුණත් සමහරක් වෙලාවට අපි සමහරක් වෙලාවට කියනවා නෑ මගේ ළමයින්ට මේක වටිනවා එහෙනම් මේ කියලා සමහරක් වෙලාවට වෙන ආකාරයකින් අපිට අපිට තමන්ටම තමන් මේව කර ඒකට මුලා කරගන්න ගතියක් වගේ ඒක තියෙනවා. ඉතින් මේ මේ මේක මේ බොහොම සංකීර්ණ දෙයක්. මම දැන් ඇත්තටම කල්පනා කරේ අපි මේ සූත්‍ර ගැන ගොඩාක් දැන ගත්ත නිසා මේ වහගෙන ඉඳලා දැන් අර වත්තුපම සූත්‍රයේ එන්න එන්න අපි මේ සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යනකොට තව අපි අර තව ඇහුවා අර මේ කොහොමද පස් සුද්ධ කරලා සුද්ධ කරලා අපි මැණික් වගේ දෙයක් හොයාගන්නේ ඒ වගේ දේවල් වලට යද්දී තේරෙනවා මේක එන්න එන්න බොහොම දුෂ්කර දෙයක් බවට පත් වෙනවා මොකද මුලින් අපි බොහොම සරලව හිතන ඒ කියන්නේ අපේ ගොඩාක් වැරදි තියෙනවා එතකොට අපිට මේ දේවල් ටික ටික ඉවර කරගන්න පුළුවන් ඒව ඉවර කරගන්නකොට ඒක තව දෙයක් බවට තව සංකීර්ණ දෙයක් බවට පරිවර්තන වීමක්. එතකොට දැන් ඊට වඩා ලොකු උත්සාහයක් දරන්න ඕනේ ඒක නැති කරගන්න. ඉතින් මේ ඒකයි මට හිතෙන්නේ ඔය සිත දිනු කරනවායි කියන එක ඉතින් අපිට තේරිච්ච විදිහට දැන් බුදුහාමුදුරුවෝ කොච්චර ප්‍රයත්නයක් ගත්තද එච්චර කල්ප ගාණක් මේ පෙරම් පුරලා මේ එහෙම ඇවිල්ලා තව ආයේ අවුරුදු 6ක් එක එක විදියට එක එක අන්තවලට ගිහිල්ලා කරලා බැලුවා. ඉතින් දැන් අපිට මේ මම හැම වෙලෙම හිතන්නේ අපි කොහොම හරි අර උත්සාහය අතාරින්න නැතුව දිගින් දිගටම දැන් අපි කල්පනා කරනවා අපි ළමයින්ට මේව කරන්නේ. සමහරකට ළමයින්ට අපිට තියෙන ඕනකම නැහැ. නමුත් මේ ඒ ඒ හැම දෙයක්ම අපේ අර ඔය තියෙන මච්චරයන් නිසා ඇතිවෙන දේවල්. ඉතින් අපිට පුළුවන් නම් ඕක සහමුලින්ම නැති කරගන්න මෙතනින් එහාට මේ ඒ අර දුක නැති වෙනවයි කියන එක මේ ඒක බොහොම මේ බුද්ධ ආගමේ හැම වෙලෙම කියන්නේ ඒකයි අර මුලට ගිහිල්ලා මුල මුලින්ම උදරලා දාන්න කියන එකයි. නමුත් අපේ මේ සිතේ ස්වභාවය ඇවිල්ලා සිත හැම වෙලෙම විසිරි විසිරි විසිරි එක එක පැතිවලට යනවා. ඉතින් මේ හැම වෙලෙම අපේ උත්සාහයක් දරන ඒ උත්සාහය දරන එක දිගින් දිගටම පවත්වාගෙන යන්න හරි අමාරුයි. මම මම මගේ ජීවිතයේ අත්දැකීමක් විදිහට මම ඊට කලිනුත් ඕක කියලා තියෙනවා. මම කීප සැරයක් බොහොම උත්සාහ කරලා තියෙනවා. මේක මේ තුන්වෙනි වතාව. මම හිතනවා මේ තුන්වෙනි වතාවේ යම්කිසි ලොකු මේකක් තියෙනවා අවුරුදු ගාණක් දැන් මම කොහොම හරි මේක මේකටත් සම්බන්ධ වෙනවා එක දිගටම කතා කරේ නැති වුණාට මම අහගෙන ඉන්නවා කොහොමද උදේට ළමයින්ගේ දහම් පාසලේ ඉඳලම මේ ඒ වෙයි ඉතින් ප්‍රතිඵල තියෙනවා ඒක මේ මට හොඳටම තේරෙනවා මේ ඒ වුණාට දැන් මම මේ අහගෙන ඉන්නකොට තේරුනේ දැන් මට මං හිතාගෙන ඉන්නවා දැන් මේ සමහරක් වෙලාවට දැන් මට වඩා ගොඩාක් අත්දැකීම් තියෙන පුද්ගලයා මේ සභාවේ ඉන්නවා. ඒගොල්ලන් කියන දේවල් වලින් තේරෙනවා. දැන් සමහරක් වෙලාවට මගේ හිත ඒ විදිහට මේ එහෙ මෙහෙ අනේක සාමාන්‍ය ස්වභාවිකයි. නමුත් අර පුළුවන් තරම් කල්පනාවෙන් මේ අර හොඳ සිහිය ඇති කරගන්න එක තමයි බොහොම අමාරු. ඉතින් හොඳ සිහියෙන් භාවනාවෙන් කොහොම හරි පොඩි වෙලාවක් හරි Tamanට ඒක දවසේ යොමු කරලා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා හිතනවා මම මේ ටිකක් වෙලාවක් ගත්තට බොහොම සමාවෙන්න. බොහොම පිං රොෂන් බොහොම වැදගත් තොරතුරු මේ මේ ගොඩක් අපිට ඉස්මතු කරලා දෙන්නේ. මේ කලුවක් තමයි. ඔව් මේක දැන් රේඩියෝ එකේ නෑ නෑ නෑ යනවද මේ වෙලාවේ? නෑ නෑ. දුක කියන්නේ. නෑ මට මේ දුක අඩු කරගත්ත සමස්ත විදියක් ඇතරම මේ ධර්ම සාකච්ඡාවෙන් මේක සෑහෙන්න කෙරෙනවා කියන එක මට කියන්න ඕන එතන මම අලතිස්සෙන් ඔබතුමාට පින් දෙනවා ඔබතුමා සැලසුම් කරන එකත් ලොකු දෙයක් මේක එතනක් විනක් වෙනවනේ ධර්ම සාකච්ඡාවකට සැලසුම් කරන එකටත් එතකොට මම හිතන්නේ මම කියන එක නෙවෙයි සමූහයක් ගැනනේ හිතේ එන්නේ මේ මොකද මට කියන්නේ මේක අවුරුදු 17කට විතර කලින් මගේ සහෝදරියට මානසික රෝගයක් ඇතිලා ඉතින් මං හැම තිස්සේම අඬනවා හැමතිස්සෙම මන්දනවා. මොකද මේ අයියෝ මේ හොඳට ලස්සන. හරිම ලස්සන එයා වසන්ත චතුරාණන්ගේ වැළු බැලමට. ඉතින් මේක හොඳ කරගන්නම බැරි වුණා ඒක. ඉතින් ඒ කිසිම තේරුමක් නැහැ මේකට අඬලා කියන එක තේරෙන්නේ ඇත්තටම ධර්මයෙන්ම පමණයි. දැන් අවුරුදු 17ක් වෙනවා මගේ ලොකු මගේ පුතාගේ වයසට හැදෙනකොට ඉතින් දැන් යා ඉන්නේ නර්සින් හෝම් එකක වගේ එක තියලා තමයි මොකද යාව මෙල්ල කරන්න බැරි නිසා ඉතින් දැන් ඇත්තටම මම හිතන්නේ මේ අඬලා අඬලා මේකට මගේ හිත හැදිලා ඊට පස්සේ ධර්මය අහනකොට ඇත්තටම තේරෙනවා මේ මම කියලා මේ අල්ලගෙන මේ තණ්හාව නිසා නේද මම අඬන්නේ ඒ මගේ සහෝදරයා කියලා මගේ කියන නිසානේ මම අඬන්නේ. ඒ හැමෝම තා අව කොච්චර දෙනෙකුට මෙහෙම හැදිලා ඉන්නවද මම ඒගොල්ලෝ ගැන හිතුවට අඬන්නේ නැහැ කියලා ඒ වගේ ඉතල ඉතල දැන් මගේ මනස සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා මම දැන් එයා ඉන්න තැනට කතා කරනවා නමුත් මම එයාත් එක්ක කතා කරන්නේ නැහැ මොකද එයා එක්කකොට අපිව හොයලා එයාට ආපහු ආපහු ආදරය කරනවා අපි කියන්නේ දැන් එයා ගැන සොයනවා එයාට ඔක්කොම ඔක්කොම කරනවා. මොකද එයා හැමතිස්සෙම මම කතා කරගමන් එක යන්නේ, එක යන්නේ කියනවා. ඉතින් ඇත්තටම අර දැන් කාලයක් කතා නොකර ඉන්නකොට ඔන්න එයාට කාලයක් අමතක වෙලා තියෙනවා. ඊට පස්සේ මට හිතුණා දැන් මම මෙයාට කෝල් කරනකොට කෝල් කරනකොට මෙයාගේ මතක නැති වෙන ගැටිය අඩු වෙනවා නේද කියලා. මම තාත් එයා එතන ඉන්න නර්සින් හෝම් එකේ කෙනාට කිව්වා මෙයාගේ බර්ත්ඩේ එක ගන්න ජූලි විස බර්ත්ඩේ එක තිබුණා මේ අපිව මතක් කරන්න එපා ඔයා අක්කා වගේ එයාට ඉන්න කියලා. ඉතින් ඇත්තටම මේ එතනකොට මට තේරුණා ඇත්තට ධර්ම සාකච්ඡාව ධර්මයේ ඇසීමේ කොච්චර දුක දුරු වෙනවද කියලා. ඒක මේ වචනේ කියලා කරන්න බෑ. නැත්තම් ඉතින් මට පිස්සු හැදෙනවා නේ ධර්මයේ නැත්තම් ඒ ඇත්තටම මේ ඔබතුමාලට මම හැමතිස්සෙම පිංසිත වෙනවා ඒ වගේ මේ මොකද මෙතන ඉන්න හැමෝම එකමත් තමයි නෑනේ මට වගේ දුකෙන්ම තමයි මේක මේ අඳුන ගන්න. මම ඔබතුමාලා හට නැතුව ඇත්ත කියන එක. නමුත් මම අවුරුදු 7මාර විතරම මේක අහලා අහලා අහලා මම යම් කිසි මට්ටක මගේ හිත තියෙනවා. ඒකත් ලොකු දෙයක් කියලා මට හිතෙනවා. මම රහත් වෙලා නැහැ. නමුත් අඬන්න නැතුව ඉන්න පුළුවන් තත්ත්වෙට මනස තියෙනවා. නැත්තම් සමහර වෙලාවට එළි වෙන කම හිතනවා නෝ මොකක්ද මේ බලන්නකො මෙයාට මෙහෙම වුණා නේද? ඒකත් චුට්ටක් අඩු වෙනවා අර ධර්ම සාකච්ඡාව ධර්ම දේශනා මගින් කියන එකයි මට කියන්න ඕනේ පුතේ. සාදු සාදු සාදු සේවන් කරනයි ඔබතුමී ප්‍රකාශ කරපු හැම වචනයකම ධර්මයේ උතුරා ගියා. මොකද ඒ කියපු දේවල් ඉතාමත්ම සාධාරණ මම අහන් ඉතින් මූලික වශයෙන් අනුමೋದන් වුණා ඒ දෙීම. ඔව් ඔබතුමී කියපු දේවල් වල හැම වචනයකම ධර්මයේ ගොඩාක් තිබුණා. මොකද කුල මච්චරිය කියන්නේ අපි කතා කරනවා මේ වෙලාවේදී කුල මච්චරිය නිසාවෙන් අපි ඒ තණ්හාවෙන් බැඳිලා ඉන්න කාරණාවක ඔබතුමී ඉස්මතු කරා ඒක අපි අඳුනා ගන්නවා නම් අපි කුලමච්චිකේ තියෙනවා කියන දේ කුලමච්චිකේ කියන දේ තියෙනවා ඒ තියෙන දේ අඳුනා ගන්න ඕනේ ඒ කුලමච්චිකේ තියෙන්නේ ඇයි කියන කාරණාව අපි ඊට පස්සේ බලන්න ඕනේ කුලයක් කියලා කියන්නේ මේ මම මගේ ගෙදර කියලා මගේ පවුල කියලා මගේ නංගි කියලා මගේ මල්ලි කියලා එන්න මගේ කවුරු හරි කියලා අපි ඒ ගන්නවා ඒ ගන්නවා අපි ගන්නවා ඒ අපි ගන්න මොකද මම ඉන්න නිසා තමයි එතෙන්දී මේ මම මේ මේ මගේ කියන தত্ত্বය තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මේ මේ ඒ මමයේ කියන්නේ කියලා මම මොකද්ද අරගෙන තියෙන්නේ කියන කාරණාව අපි ටිකක් ටිකක් ධර්මයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා ඕනේ. ඊට පස්සේ ඒක නිසා නේද මේ මගේ කියන ගන්න කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අවබෝධ කරගන්න කියන්නේ මේ ප්‍රත්‍යාවෙච්චව. ඒක කාටවත් මම හිතන්නේ නෑ මේ මගේ කියන දේ අවබෝධ කරගෙන ඒක ප්‍රහේණ කරලා ඇති කියලා. යම් යම් අය මම කියන දේ අවබෝධ කරගෙන ඇති. නමුත් මගේ කියන දේ මම හිතන්නේ නැහැ. අවබෝධ කරගෙන ඇති කියලා. මොකද ඒක තියෙනවා. මගේ කියන දේ අත්ත වශයෙන් කියනවා නම් මේ බොහෝ ඒ කියන්නේ රහත් වෙනකම් වගේ තියෙන දෙයක් කියලා තමයි විශ්වාස කරන්නේ. අහංකාරය සහ මමංකාරය කියලා වචන දෙකකින් ධර්මයේ උගන්වන්නේ දෙක. මේ මමංකාරය කියන්නේ මගේ කියන එක අහංකාරය කියන්නේ මම කියන දේ. මේ අහංකාරය කියන දේ නැති වෙන්නේ මේ දිට්ඨිය පොඩක් හරි ගැහෙනකොට. ඒ කියන්නේ සම්මා දිට්ඨිය යම් කිසි මට්ටමකට ඇති වෙනකොට තමයි මේ අහංකාරය කියන දේ මේ නැති වෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ හේතුඵල ධර්මයක් පිළිබඳව අවබෝධය ඇති වෙනවා. ඒ කියන්නේ හේතුවක් සහ ඵලයක් නිසා සිදුවන දෙයක් කියන්නේ මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන කාරණාව ඒ වගේම මම කෙනෙක් නැත්නම් වෙනත් කෙනෙකුත් නැහැ වෙන පුද්ගලෙකුත් නැහැ දෙයකුත් නැහැ දේවල් සියල්ලම හේතු නිසා ඇති වෙන දේවල් කියන කාරණාව ප්‍රත්‍යවේක්ෂ වෙනකොට ඒ අහංකාරය කියන දේ නැති වෙනවා එතකොට සෝතපන්න වෙන්න මත්පත් වුණා වගේ තමයි අපි අහලා තින්නේ එතකොට එසේ නමුත් මේ මමංකාරය කියන දේ පුද්ගලයාට තියෙනවා ඒ කියන්නේ මගේ කියලා ගන්න ගතිය ඉතින් මේ කුලමච්චය ගැන කතා කරන නිසා මම ඒක කිව්වේ ඒතර මගේ කියන ගන්න ගැතිය පුද්ගලයා තුළ එහෙමනම් තියෙනවා. ඒ කියන්නේ අපි තුළ තියෙනවා ඒක. ඒතර අපි දකින්න ඕනේ මම මගේ මේ මේ භූතය මගේ කියලා සාමාන්‍ය දේවල් ගන්නවා. ඒ ගන්නේ මම මේ මගේ කියලා ගන්නේ නම් ඇයි? කියන කාරණා අපිට නිසාද ධර්මයේ හොයාගෙන යන්න ඕනේ තවදුරටත්. කොහොමද මේ මගේ කියලා ඒවා වෙන්නේ? කියලා එතකොට අපිට මේ කුලමච්චිල කියන එක දේ අඳුරා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ වගේම ඔබතුමිය මතක් කරා මේ දුක්ඛය ගැන කියලා ගොඩාක් දේවල් ඒ ටික බොහොම වැදගත්. අපි මෙතන ඉන්න එකිනෙකාගෙන් අහුවත් හැමෝම කියයි මට තියෙන දුක් ගැන ඕගොල්ලෝ දන්නේ නැහැ කවුරුත් කියලා. මට තියෙන දුක් ගැන ඔකට කියන්නේ නැතුව ඇති කියලා. මොකද අපි කාටත් විවිධාකාර දේවල් තියෙනවා. කවුරුත් මෙතන තම තමන්ගේ දේවල් නොකියවා නොකියනවා වෙන්න පුළුවන්. නමුත් විවිධාකාර දුක් කියන්නේ. මගේ ගත්තම මගේ කාන්තවත්. මගේ මේ සිරුරට ඇතිලද දුක්. එහෙමයි. දැන් කියාවල පුදුවිත කාලේ කාලේ සමහර ප්‍රශ්න. මම ඔබතුමී කිව්වා මගේ ඥාති බොහොම තරම දිනයකට ළඟදී අසනීපයක් ඇති. මේ බොහොම ලස්සනට ඉඳලා මේ මේ ඉඳලා මේ ජීවිතය යම් එළියක් දකින්න හදනකොටම ලෙඩක් එල්ලලා. ඉතින් කඩා වැටෙනවා. ඉතින් එතකොට මේ ඔබතුමා කිව්වා වගේම වෙනත් අයටත් ඒ ප්‍රශ්නය ඇති. නමුත් මේ තමන්ගේ කෙනෙකුට වුණාම බොහොම කඩා වැටෙනවා. ඉතින් ඉතින් ඒ තුළින් ඒ තමන්ගේ සිත තුළ ඒ කුලමච්චේ දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ඕනෑම කෙනෙකුට මේ මේ මේ ධාතු ස්වරූපයෙන් ඇති වුණා වූ මේ ඇටක මස් මාළු තියෙන මේ කුණු ගොඩක් ලැබිච්ච ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් කියන අවබෝධය ඒක දකින්න පුළුවන් නම් ධාතු ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් මන්ද අපි අර ධාතු මොකක්ද ඒකට කියන්නේ බහු ධාතු බහු ධාතු සූත්‍රය කියලා සූත්‍රයක් සාකච්ඡා කරලා වැඩිමඩු දිනානට සංවාසි කියලා දුන්නා. ඒක බොහෝම හොඳට කියලා දුන්නා. පුළුවන් නම් අහන් ඩවුන්ලෝඩ් කරලා හරි මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඒ බුද්ධට පැහැදිලි කළේ. මේ ධාතු හැටියට මේ සියල්ල දකින්න පුළුවන් නම් මේ පුද්ගලවාදයෙන් අපිට බහැරව මේ විදිය බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අපේ අපේ චිත්‍ර මහත්මිය කතා කරපු ආයතන ගැනත් ඒ විදිහට බලන්න පුළුවන් ආයතන ධාතු. ආයතන ඒ ධාතු හැටියට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇති වෙලා තියෙනවා මේ සිරුර. ඒ කියන්නේ මේ කනක් ඇතිලා කියලා ඇතිලා තිනවා. කන තියෙනවා නම් ඒ කියන්නේ කුපාපු උදාහරණයක් ඇතුළත මේ කුල්ලක් වගේ එකක් තියෙනවා. ওই කුල්ලට මොකක් හරි උඩින් කුල්ලක් තියෙනවා නම් උඩින් යමක් වැටෙනවා නම් ඒ කුල්ල වැටෙන තැන යට තිබුණොත් කුල්ල ඇතුළට ඒක වැටෙනවාමයිනේ. ඒ වගේ එළියේ සද්ද ඇති සද්ද කියන දේ ජනනය වෙනවා නම් හැදෙනවා නම් මේ කන වගේ දෙයක් තියෙනවා නම් කන දෙක වැටෙනවාමයි. ඒක Tamanට නතර කරන්න බෑ. ඒක ධාතු ස්වරූපේ. එහෙමනම් ඒ කන කියන දේ මගේ, ඒ ඉදිරියේ සද්දේ මගේ කියලා ගන්න ඒ දැනුම තමයි අපි නැති කරන්නේ. මේ දේ සිද්ධ වෙනවාමයි. ඒ වගේම තමයි මේ සිරුරක් ගත්තොත් මේ සිරුර ඕන දෙයක් වෙනවාමයි. ඇහක් තියෙන හින්දා ඇහැට අර එළියේ තියෙන වස්තුන් පේනවාමයි. ඒක ධාතු ස්වරූපේ. එහෙම නොපෙන්නේ නැස් නොපෙන්නේ මේකද. එහෙනම් මේ සියල්ල මේ ධාතු ස්වරූපයෙන් දක්ින්න පුළුවන් වුණොත් අපිට ඊළඟට ඒක ඉතින් ඔබට ගිහිල්ලා මේ ඇතිවන්නා වූ චිත්ත විඥානය ධාතු ස්වරූපයෙන් දකින්න පැත්තට ගියොත් අපිට මේවා නිකම් මේ හේතු නිසා ඇති වෙන දේවල්. ඒවා හොය වෙච්චාම ඒවා මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ගන්න තැනට ඒක දිනු කරගන්න පුළුවන් වෙයි. ඉතින් මූලික වශයෙන් අපිට මේවා කතා කරලා හිතලා විතක්ක කරලා යම් කිසි මට්ටමක තේරුමක් ගන්න පුළුවන්. නමුත් පසුව භාවනාවකින් මේ දේවල් ප්‍රගුණ කරගෙන පළපුරුද්දක් බවට පත් කරගත්තොත් භාවනාවෙන් දකින්න කෙසේ පුළුවන් හොලාසොන එසේ නැතුව පළපුරුද්දක් ඉදිරියට කරගත්තොත් ඒ ප්‍රයෝජනක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රොෂන් මහත්මයා කිව්වා වගේ මේක අපි මේ පුරුද්දක් කරගන්න ඊගාව ස්ටෙප් එකට යන්න නම් භාවනාවමයි කරන්න ඕනේ. ඉතින් ඒකට මට මේ දැන් උත්තර නොදුන්නාට කමන්නේ පස්සේ පුළුවන් නම් මේ කැමති නම් මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් උදේ පහට පහමාට නැගි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් පහට පහමාට ඔන්ලයින් එන්න කැමති නම් මම කැමති කැමති 3-4 දිනක් කලින් ඉන්න නම් එකතුලා භාවනා කරන්න. කතා මොකුත් නැහැ. කට්ටිය ඔන්ලයින් ගත්තා අරගෙන වෙන බාපෑ භාගයක් භාවනා කරමු කියලා භාවනා කරනවා. මම කාලයක් එහෙම කරා අපි මේ වගේ ඉතාලියානු තුටි පුදිනක එක චිත්‍ර මාධ්‍යයක් තිබිලා එතන මේ පත්මිසි මහත්මයන් කට්ටිය දෙනවා. මොකද ඒ දවස්වල හරියට ප්‍රොජෙක්ට් එකක් කරනවා. මොකද මොකද ඒක අර එක්තරා යොමුවක් පමණයි. නැත්නම් ඔය ගමනට නැතිලා භාවනා කරන එකත් මගේ අතින් මග හැරෙනවා. අර කට්ටිය කල්යනා තුටි කරන පස්සේ ඒ කට්ටිය එනවනේ. කියන දැන් මේ ධර්ම සාකච්ඡා අවුරුදු ගණන් කරනවා වගේ කට්ටිය එනවනේ කියන හැඟීමෙන් ගිහිල්ලා කරනවා. එහෙම කැමති කට්ටිය ඉන්නවා ඕනකට කම්පැටිටිව් උලන් ඒලාට කැමති වෙනවා. ආතරපස්සේ කිව්වත් තමයි අපිට මේ වගේ තවත් ප්‍රතිපදාවකට යොමු වෙන්නත් ඒක යොදා ගන්න පුළුවන්. ඒක අදහසක් පමණයි. ඉතින් අපි කතා කරපු කිතු සාකච්ඡාවට යොමු වෙමු. බොහොම පින් මේ මහත්මියට කොමුද මහත්මිය? අපසරණයි. හොඳයි. අපි සමදුත සාකච්ඡාවට යොමු වෙමු. චන්ද්‍රාසනක මහත්මිය තමයි මෙතෙන්දි ගැලපෙන්නේ. පෙරුවන් සරණයි සියලු දෙනාටම මම කියනෝන ඔයා විතරක් නෙමෙයි මේ දුකේ ඉන්නේ අපි කොහොම මේ පංචස්කන්ධයක් කරගෙන ආපු අපි හැම දිනාටම මේක මේක ලෙඩ වෙන්නේ නැත්නම් තමයි පුදුමේ ලෙඩ වෙනවා හැම දිනාටම එක එක්කෙනාගේ දේවල් අර කතාවකට කියනවා මේ මගේ කරදර මම මේකට ගෙනාපුවාම ඔයාගේ කරදර ගෙනාවුම මගේ කරදර මම අහකට අරගෙන යනවා කියලා. මේ අපි හිතන්නේ තම තමන්ට අපිට තියෙනවා කියලා මේ කරදර නෑ. හැමෝටම තියෙනවා. හැමෝටම මොනවම හරි තියෙනවා. මොනවම හරි ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ඉතින් මේ අපි සංසාරේ කරගෙන ඇවිල්ලා තියෙන විදිහ. මොකක් හරි නැත්තම් මොකක්ම හරි තියෙනවා. එක්කෝ ආර්ථික ප්‍රශ්න නැත්තම් රෝග ප්‍රශ්න. එහෙම නැත්තම් පවුලේ මොකක් හරි ප්‍රශ්න. නිකන් ට්‍රැවල් කරන තැන්වල දැන් මට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් දුව හැම වෙලාවෙම මේ ඉතින් අපි සිංගල මිනිස්සුනේ එයාවිල්ලා කියන්නේ ડોක්ටර් කෙනෙක් එයා වැඩ කරන තැන අනික එක්කෙනා සුදු එක්කෙනෙක් ඉතින් ඒ දෙන්නගේ ගැටීමක් තියෙනවා හැමදාම දැන් මාස ගාන ඇඩ්වයිස් කරනවා අද අන්තිමේදී කිව්වා රිසයින් නුඹට රිසයින් කියන ඒ තැනට අදාවා ඒක මම කිව්වා කොහොමද මම රිසයින් වෙන්නේ එතකොට මම ජීවත් වෙන්නේ නෑ ජීවත් වෙන්නේ තියෙන විදිහට ජීවත් වෙන්න කමක් නෑ ඉතින් බලන්න කොච්චර මේ රටකට ඇවිල්ලා අවුරුදු 8ක් ඉගෙනගෙන රිසයින් වෙන්න කියන්නේ ජොබ් එකක් බලාපොරොත්තු නෙමෙයිනේ. ගෙදරට එන්න. එයාගේ හස්බන්ඩ්ත් කියන අත්හරින්න එපා. ওই විදිහට වැඩ කරන්න ඕනේ ජීවිතේ වටිනවා ඊට වඩා කියලා. මොකද එයාට හරි අමාරුයි ගන්න ප්‍රශ්න. ඉතින් බලන්න ඉතින් එක්කෙනාටද මේ ප්‍රශ්න තියෙන්නේ? ඒ ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේ චන්ද්‍රයනවා චන්ද්‍රට කරදරයක් නෑ කියලා එහෙම. නෑ. ගිනි ගොඩක වගේ ඉන්නේ. ඔක්කොටම වඩා බය රැකියාව ගැන නෙමෙයි මානසිකව වැටෙයිද කියලා. කියන්නේ සමහරක් අයට ගන්න බෑ. සමහරක් අයට ගන්න පුළුවන් ප්‍රශ්න ඕනේ තරම්. අන්න එහෙම තත්ත්වයක් මේ අද දවසේම කතා කරේ ඒකයි. අද දවසේම එයත් එක්ක කතා කරේ එයාගේ නිවාඩු දිනේ. ඒ වගේ විශාල ප්‍රශ්නයකට එයා මුණ පාලා තියෙනවා. ඒ කියන්නේ කියන්නේ කොම්පිටිෂන්. ඒකයි අනිත් එක්කෙනාගේ වැරදි මෙයා ඇවිල්ලා ડોක්ටර් ඔෆ් ෆාමකොලොජි. එතකොට මෙයා අරව ඉන්නවා මේ බිස්නස් මේ නෙව එකක්. වෝල්මාර්ට් මේ වැඩ කරන්නේ. එයා එක්ක ඉන්න අනෙක් එක්කෙනා. එයාගේ වැරදි හරියට තියෙනවා. ඉතින් එයාට මෙයත් එක්ක ඊර්ෂ්‍යාවක් තියෙනවා. කොහොම වුණත් අපි එකක් එක වාසනාවක් තියෙනවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ. ඇත්තටම මේ මේ රටට ආපු අය බොහෝම ස්වල්ප දෙනෙක් වෙන්න ඇති හරියට ඉගෙන ගත්තේ නැත්තේ හොඳට ඉගෙනගෙන හොඳ සත්වල් වලට ඇවිල්ලා තියෙනවා. නමුත් අර අපේ කළු හැම නිසා දුඹුරු කළු කියන්න බෑ දුඹුරු හැම නිසා කළු කියන්නේ අප්‍රිකන්ස්ට දුඹුරු හැම නිසා අපිට සලකන විදිහ අන්තිම මේ කියන්නේ පංගුවක් වෙලාට මැනේජ්මන්ට් එකෙන් නෙමෙයි වැඩ කරන අය අතර තියෙනවා මේක. ඉතින් ලොකු ඇත්ත වශයෙන් මානසික හරි පීඩනයක මමත් ඉන්නේ මේ දවස්වල. ඉතින් කරන්න දෙයක් නැහැ. මොනවක් කරන්නද? තමන් පෙර මොකක් හරි මං අද අන්තිමට කිව්වේ තමන් පෙර කරලා ඇති කර්මයක් කාට හරි ওই වගේ වදයක් දීලා ඇති ඒක විපාක. දැන් ඉතින් ගෙනියන්න. දැන් ඉතින් අද කිව්වා රිසයින් වෙන්න කියලා. හිතන් තවත් ඉතින් එයා හිතනවා. ඒක නොකර මේ ඉතින් ඔන්න ඔය විදිහයි ඒක නිසා මහත්මිය හිතන්න එපා ඔයා තනියෙන් කියලා මෙතන. දලුවත් මහත්මයා හිතන්න එපා තනියෙන් කියලා. මම දන්න තව මගේ හොඳම හිතවත් කෙනෙක් ඉන්නවා. එයාලත් ඔය හා සමානම ඒ මහත්මිය කිව්වා වගේ සමානම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පෙන්වන්නේ නැහැ. හිත ඇතුලේ තියාගෙන හිතවත්ම කෙනෙක් එක්ක කතා කරනවා. ඒ අරනකොට ඉතින් කිව්වයි කියලා මොකද්ද වෙන වැඩෙත් කියලා වෙලාවකට හිතෙනවා. ඒක නිසා බය දුක් වෙන්න එපා කිසි කෙනෙක් දුක් වෙන්න එපා. මේක තමයි සතරේ හැටි. ඔන්න ඕකෙන් ගොඩ යන්න තමයි අපි ඔන්න ඕක තමයි අපි මම කිව්වේ ආස්වාදයක් අපි ගන්නවා. ආදීනවයක් ගන්නවා. අපි දැන් ඉස්සරණේ හැම දෙනාම ධර්මයේ හොඳට ප්‍රගුණ කරපු අය. හොඳටම දන්නවා මේක හරි මේක වැරදි මේක කරොත් මේ විපාක මේක කරොත් මේකයි ලැබෙන්නේ ඒක දන්න නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ප්‍රමාද කරන්නේ නැතුව ඒ ඒ එන වෙලාවට කොහොමද මම මේකෙන් මේක පොඩ්ඩක් හරි මං අඩු කරගන්නේ මගේ ජීවිතේට මේ ගමන මට හැමදාම යන්න බෑ මේ අතරයි මම එයාට දුව කියන්නේ මෙතනින් මං චුත වුණාම එයා මගේ දුව නෙමෙයි ඊට පස්සේ මාව හරියට මහ මුදට දැම්මා වගේ ඒ වුණත් කොච්චර බැඳීමක්ද බලන්න තියෙන්නේ අපිට. ඔන්න කරගන්න. ඔය ටික ඇත් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. ඒකට මට කියන්න ඕන තව දෙයක් අර දලුවත් මහත්තයා ඉස්සෙල්ලා කිව්වා මම මේ වැඩසටහන කරනවා මට ඕන වෙලාවක හාමුදුරුවෝ ඉන්නවා මට හුඟක් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. Tamanට තියෙන කියන්න ඕනේ කමක් නෑ දරුවත් මහත්මයා. කාටත් මම මේ කියන්නේ මට වුණත් අපි හැමදෙනාම දැන් සහෝදරයෝ වගේ මෙතන කතා කරන්නේ අපි කියන දේ නැහැ කියන්න අවශ්‍යතාවයක් නෑ. කෙනෙක් පොහොසත් වෙන්න පුළුවන්, කෙනෙක්ට යාන වාහන තියෙන්න පුළුවන්, කෙනෙක්ට ඉඩ පුළුවන්. ඒක තියෙනවා කියලා හිතන් තව කෙනෙක් දැනගත්තට ඒකේ ප්‍රශ්නයක්වත් නෑ. ඇසු වෙලාවකට කිව්වත් ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් අර මාන්නේ කියන මම උසස් ඔයාට වඩා මට තියෙනවා කියලා අනෙක් එක්කෙනා පාගන්න පහත් කරන ඒ අදහස තමයි නරක. අන්න ඒක තමයි හැම වෙලාවෙම හිතන්න ඕන මම මේක කියනකොට මට තියෙන්නේ මොකද්ද? අනිත් එක්කෙනා මා කරේ හිතන්නේ මොකද්ද? අවශ්‍යම වුණොත් කියන්න අවස්ථාවක් આવොත් කියන්න වෙනවා. ඒක නිසා අන්න ඒක හරීම හරීම මේ කියන්නේ හරි සටල් ඒරියා එකක් ඕක. Tamanටත් තේරුම් ගන්න බෑ මම මේක කියන්නේ අර කලින්ම කියන්නේ චිත්‍ර මහත්මිය කිව්වා වගේ අර ගෙදෙට්ට අර මේ කියන්නේ ප්‍රසන්න කරනකොට ඒක එපා කියලා කිව්වේ Taman ඒක හිතේ කොහොමද කියලා Tamanටත් හිතා ගන්න බැරි අවස්ථාවක් වෙනවා ඒක නිසා કોઈ කවුරුවත් Tamanට තියෙන දේ නෑ මට නැහැ කියලා කිව්ව කියලා බොරුවක් කිව්වොත් එතකොට ඒක බොරුවක් නේ. ඒක බොරුවට අහු වෙනවානේ. එහෙම නෙමෙයි. අර කියනකොට Tamange හිත අනික් එක්කෙනා කෝප හේතුවත් අපිට අනික් එක්කෙනාගේ හිත හදන්න බෑ. හ්ම්. Taman හිතා ගන්න මම එහෙම හිතුවේ නෑ. මම එහෙම හිතන්නේ නෑ කියන එක. අන්න ඒක මට කියන්න අවශ්‍යතාවයක් තියුණා නළුවත් මහත්මයා. හොඳයි. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි බොහොම පිං චන්ද්‍රදිසාන මහත්මයා. ඒක ඒක සත්‍යයි මේ මම හිතන්නේ අපි ලාබලත් විශ්මත කරා. යමක් කීම මේ කටින් කියවෙන වචනේ ප්‍රශ්නයක් නෑ. ඒක ධාතු ස්වරූපයක්. ඒක ධාතු ස්වරූපයක්. අපි වචන කියනවා. මූලිකම දේ මේ ඒකට පසුබිම වූ චිත්ත සහ චිත්තේ අත්‍යතාවතාව චෛතසික අඳුනා ගන්න උත්සාහ කිරීමයි. මේකට හේතුවක් වුණාද යම් කිසි දෙයක් කියලා මම නම් කල්පනා කරන්නේ ඒ හේතුව වැඩපවත්වන්න උත්සාහ කරන එකට වඩා ඒ හේතුවක් පවතින බව මේ මගේ සිත තුළ මේ தත්ත්වය තාම පවතිනවා කියන දේ අඳුනාගෙන ඒ සඳහා හේතු කාරණා ටික සමුදේ ටික හොයාගෙන ඒ ඒකට අදාළ ප්‍රතිපදාව කිරීම තමයි කළ යුතු වන්නේ නැති කරන්න නම් එහෙම නැතුව මගේ හිතේ මෙහෙම දෙයක් ඇති වුණා මේ මම මම මේ කියනකොට මගේ හිතේ තාමත් මේ තියෙනවා මේ ගතිය කියලා Taman Tamanට නින්දා කරගෙන අපහාස කරන මගෙන් වැඩක් නැහැ කියලා මිත්‍ර ධර්මයේ කරත් බලන්නකො මගේ හැටි කියලා අපහාස කරගෙන අයින් වීම නෙමෙයි සමානට එහෙම කරගැනීම හොඳයි Tamanට මේ උනන්දුවක් ඇති කරගන්න. මෙසේ නමුත් එතනින් එහාට තමන් කන්ඩෙම් කරගෙන තමන් මේකෙන් අයින් වීම නෙමෙයි අඳුනාගෙන ඒ සඳහා ඇත්තා වූ ධර්මයේ මේ වශයෙන් ඇත්තා වූ සමුදයන් ටික අඳුනාගෙන ප්‍රතිපදාව ප්‍රතිපදාවට මේ තව වැදගත් ප්‍රතිපදාව කියන්නේම මම දකින්නේ නම් භාවනාවක්මයි ඒ භාවනාව දුක්ඛ ප්‍රතිපදා වෙන්න පුළුවන් සුඛ ප්‍රතිපදා වෙන්න පුළුවන් මේ භාවනා ඒ කියන්නේ ප්‍රතිපදා හතරක් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ හතර විතර නැවත වරක් සොයවන්න එකට සමානලට යන්න වෙනවා මට නම්. දුක්ඛ ප්‍රතිපදා ගන්ධා විඤ්ඤාවලටම යන්න වෙනවා. ගිහිල්ලා බලන්න වෙනවා මේ මේ පිළිකුල බලන්න වෙනවා. ඒ වුණ නැත්නම් අසුභේ වඩන්න වෙනවා. නැත්නම් සබ්බ සංකාරේ අනිවිරත සංඥාව වඩන්න වෙනවා. ඉතින් මේ විදිහට ඒ කාරණාවල් වලට නැවත නැවත යොමු වෙන්න වෙනවා. අර චෛතසිකයන් හඳුනා ගන්නා හඳුනා ගන්නා අවස්ථාවල. මොකද මේ චෛතසිකයන් ඇති වෙන්නේම තාම ඒ ඒ මූලික ප්‍රතිපදාව හරියටම අහු වෙලා නැති නිසා. හරියටම කෙරලා නැති නිසා. ඒක නිසා ඒ තැන්වලදී යන්න වෙනවා. ඉතින් අපි කායික ප්‍රබෝධ වාචික ප්‍රබෝධ චිත්ත චෛතසික ප්‍රබෝධ ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. පොඩි කෙටි වෙලාවක් තියෙනවා. ඒ ගැන කතා කරන්න. කවුරු හරි දන්නවද කායික ප්‍රබල වාචික ප්‍රබල චෛතසික ප්‍රකල්ප ගැන නැත්නම් කෙටියෙන් කියන්න පුළුවන්ද කාට හරි? මොකද මේ ගාථා විවර කර ගන්න ඕන නිසා. කාට හරි කියන්න පුළුවන්. මොකද කායික ප්‍රබල වාචික ප්‍රබල චෛතසික ප්‍රබල දන්නවනම් කිසියම් කෙනෙක් මම ආර්දනා කරන්නද මේ මෙතන කල්යම් මිත්‍රයෙකුට පුළුවන්ද දෙන්න? මේ කෙරුවා සම්මායි දරුවක් තමයි මේ ඔබතුමා නම කිව්වේ නැතුවට මම ඉදිරිපත් වුණා මේ සියලු දෙනාටම තිරුවන් සරණයි මුලින් ඉඳල්ම ඉතා වැදගත් කරුණු රාශියක් කිව්වා ඒකෙදි මට ඉතාම වැදගත් වුණ කාරණා අපි මේ තරම් කාලයක් බණ අහනවා එතකොට අපිට දැන් මෙච්චරලා මොකද වෙලා තියෙන්නේ කියන එක දැන් මගෙන් මම මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර ඉඳලම එක ධර්මයක් එක බණපදයක් අහලා මේ සියලු දේ අවබෝධ කරගත්ත අය ගැන අපි අහලා තියෙනවා. එතකොට එදා බුදුහාමුදුර කිව්ව බණම නම් මේ දැන් අපි අහන්නේ ත්‍රිපිටකය අනුගමනය කරලා ඒවම අපි අහනවා නම් එතකොට අපිටත් මොකක් හරි අවබෝධ විය යුතුයි. ඒකේ එහෙම නොවෙනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන අපි කල්පනා කරලා බලන්නත් ඕන. එතකොට මේ අර සියුම් කෙලෙස් ධර්ම කිව්වහම දලුවත් මහන්තයා මම මට මතක මේ මේ මෛත්‍රිය කරනවා. දැන් ඇත්තට මෛත්‍රිය කරනකොට අපිට මෛත්‍රිය තියනවද බලා ගන්න පුළුවන් මේ මෛත්‍රිය තරහක් ආපිලාවට මෛත්‍රිය එනවා නම් ඒ කියන්නේ අර කාර්කේ බ්‍රේක් එක වාගේ තමයි බ්‍රේක් එක ගහන අවශ්‍ය වෙලාවට තමයි බ්‍රේක් එක වදින්නේ. ඒ වගේම හොඳට 100න් හිටියොත් තමයි මේ ක්ලේශ ධර්ම ඔන්න මච්චරියාව. ඕම් දැන් ලෝභ සිතක් ඇවිල්ලා තියෙන, ඔන්න ද්වේෂ සිත ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් අඳුර ගන්න පුළුවන්. දැන් මානෙ ඇවිල්ලා තියෙන්නේ අඳුර ගන්න පුළුවන්. හිතර එහාට වැඩ කටයුත්ත කරන තරම් ඉතින් භාවනාව ටිකක් දිනු කරගෙන තියෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ දැන් රාගයක් ඇති වුණොත් ලස්සන ගෑන් ළමයක් ආවොත් ඒක මකා ගන්න නම් අසුබ සංඥාව ඒ වගේ වැඩව තියෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. එතකොට දලුවත් මහත්තයා ප්‍රශ්නේ උනේ මේ ප්‍රශ්නේ උනේ ප්‍රගල්ද. ප්‍රගල්ද කියන කායික ප්‍රබල්ද වාචික ප්‍රබල්ද විදිහට තියෙනවා. එතකොට මම කායික ප්‍රගල්භය ගැන කියන්නම් මටත් ඕක තිබ්බයි ඉස්සර. අර ලංකාවේ වචනයක් තියෙනවා පැනලා දෙනවා කියලා. ඒ කියන්නේ නැදට මේ කිසිම ආරාධනයක් නැහැ වැඩගත් සාකච්ඡාවක් කර කර ඉන්නවා. එතකොට ගිහින් Tamange අනිත් අයට බාධා කරලා නැදට පැනලා කතා කිරීම තමයි මේ වාචික ප්‍රගල්භය කියන්නේ. එතකොට කායික ප්‍රගල්භය කියන්නේ හාමුදුරුවෝ එහෙම අත උස්ස උස්ස කතා කරන එක තමයි මේ ඒ කායික ප්‍රගල්පී කියලා මම දන්නේ. ඒතර මානසික වශයෙන් නම් අර දෙන්නේ රජ්ජුරුවෝයි තව එක්කෙනෙකුයි කියන මහාන වුණොත් දෙන්නම හිතනවා දැන් මම සමානයි කියලා ඒ විදිහ දෙයක් තමයි මානසික ප්‍රගල්පේ වැරදි නම් නිවැරදි කරන්න තිරුවන් සරණයි සියලු දෙනාට. තිරුවන් සරණයි චන්දන මහත්මයා. මම හිතන්නේ ප්‍රගල්පයන් තුන ගැන කියපු උදාහරණ ප්‍රගල්පයන් තුන නම් හරි බොහොම බොහොම හරි කායික ප්‍රබලකම් කියලා කියන්නේ ඇත්තටම අර ශාරීරික වශයෙන් තමන් යම්කිසි දැනකට ගියත් අපිට කොන්ෆරන්ස් එකක් සෙමිනා එකක් එහෙම නැත්නම් මීටින් එකකට ගියත් මේ බොහොම පෙනෙන්න තැන පහ ඉන්න කැමැත්ත එහෙම නැත්නම් අර ප්‍රභූවරයෙක් ඉන්නවා නම් එතන කිට්ටුව වෙලාම ඉන්න තියෙන කැමැත්ත ඉස්සරහටම ගිහිල්ලා ඉන්න තියෙන ගතිය මේ කැමැත්ත කියලා කිව්වේ ඒ කරන ක්‍රියාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒකේ සිත. මේ මේ ප්‍රගල්බ මේ මේ ඔක්කොම මේ චෛතසික. ඒවා ඔක්කොම මොනවද මේ චිත්ත උපක්ලේශ. ඒවා මේ චිත්ත තත්ත්වයන්. මේ කරන ක්‍රියාව යට තියෙනවනේ හිතේ හිතයි දකින්න ඕනේ. ඇයි එහෙම කරන්නේ කියන කාරණාව සමානලට යම්කිසිලාක මිනිස්ටර්ගේ පුටුව දෙහපත පුටුවේ තමයි වාඩිලා ඉන්න සිද්ධ වෙනවා. ඒ යම්කිසි කාර්යයක් සඳහා. ඒක නෙමෙයි වැඩේ. ඒ ඉන්නකොට ඇයි මේ එහෙම ඉන්න තමන්ගේ හිතේ තියෙන තත්ත්වය එහෙනම් ඒ මනා හිත තුළ කායික ප්‍රගබ්බේ තියෙන පුද්ගලද කියන දේ හඳුනා ගැනීම තමයි තමාගේ හිත තුළ වැඩේ තියෙන්නේ. වාචික ප්‍රගබ්බේ ඔබතුමා කියපු දෙයම තමයි අර මේ ආරාධනාවකින් තොරව කතා කරන එක ඒ විතරකුත් නෙමෙයි මේ සමන්ලාට යම් කිසි අය කතා කරනකොට අපි සමන්ලාට ඒ චිත්ත ප්‍රවාහයට බාධා කරනවානේ ඒ කියන්නේ ඒ කතා කර කර ඉන්නකොට අපි එයා කතා කරන්න ඉස්සෙල්ලත් අපි එයා එයා එයාට බාධා කරනවා. ඒ කතාව විරණය අපි මදින් පල්ලා කතා කරනවා. එමුනම් එයා කියාගෙන යනකොට එයාට අපි එයාගේ අන්තිම පදේ අපි එකතු කරන්න හදනවා. නේද? එයා කියාව විරණය ඉස්සෙල්ලා අන්තිම පදේ අපි එකතු කරන්න හදනවා. එතකොට එතන තියෙන්නේ ඒ වාචික ප්‍රගබ්බ ගතියද කියන්නේ සමහර අවස්ථාවල මේක කරන කරන වෙන්න පුළුවන් හේතුවක් ඇතුව විශේෂයෙන්ම සාධාරණ හේතුවක් ඇතුව නමුත් තමන්ගේ හිත තුළ තමන් දැකීම තමයි වැදගත් වෙන්නේ ඒ ඒ ඒ ඒ වාචික ප්‍රලාපද ඒ වගේම තමයි චෛතසික ප්‍රලාපය ඔබතුමා කිව්වා හරියටම හරි මේ තමන් සසනීමක් කරනවා ඉතින් වෙනත් පැයට මමත් යාවගේ තමයි මේ එහෙම නැත්නම් ඒ මේ දැන් ගේ මම සමානයි කියලා ඒ වගේ අර දේවල් මේ සියල්ලම පිටපස්ස සමානයක් තියෙනවා කියන දෙපේ නෝ ඒ සමානයි කියන දෙයක් සමගම යනීමක් එමු තියෙන නිසා එතකොට ඒ ආකාරයටයි ප්‍රගල්බෙන් තුන අපි වඳුනා ගන්න කිතියෙන් ඉතින් ඔය ප්‍රගල් දැන් එහෙමත් අපි තුල තියෙනවාද කියන කාරණාව පොඩ්ඩක් අපි ඉස්මතු කරගත්තොත් බොහොම කෙටියෙන් ඒ සාකච්ඡාව සම්පූර්ණ වෙන සඳහා මේ ශාන්ති බණ්ඩාරනායක මහත්මියට එකතු වෙන්න පුළුවන්ද? ප්‍රගල් දැන් එහෙම ඔබතුමිය ගාව මම දැකලා තියෙනවද? බොහොම ස්තුතියි දවස් මාත්මනේ. දැන් අහන්නේ කියන්නේ ප්‍රගල්පය මම හිතන්නේ මම අනිත්ට වඩා වෙනස් නෑ මගේ ප්‍රගල්පය අනන්ත ඇති තියෙනවා බොහෝ වෙලාවට තමුන් දණ්ඩයක් ප්‍රකාශ කරන්න හදනවා අනිත් අය කියලා ඉවර වෙන්න ඉස්සෙල්ලා. ඒකත් සමහරවිට මානෙ හින්දා වෙන්න ඕන. මානෙ හින්දා තමයි එහෙම කතා කරන්න ඉදිරිපත් වෙන්නේ මේ සම්මේ දැනුමත් ප්‍රකාශ කිරීම. හැබැයි ඒක එක අතකින් බලනකොට සමහර වෙලාවට තමගේ දැනුම ප්‍රකාශ කිරීමේ වරදක් නැහැ. ඒක අනිත් අය දැනුවත් කිරීමක් වෙනවා. නමුත් අපිට ඒක මතක නැති වෙනවා අනිත් අය අනිත් කෙනා කතා කරලා ඉවර වෙනකන් ඉඳලා කියන්න මතක නැති සමහර ඉතින් මේ මේ සියයට මුල කියලා මට හිතෙන්නේ දලුවත් මහත්තයා මුලින්ම කිව්වා වගේ මේ මම කියලා හිතන හින්දා එතන මානයද කුහකමද සේරම මතුවලා තියෙන මේ සේරකම ගෙම එකතුවක් නිසායි මේ ප්‍රගල්බත් ඇති වෙන්නේ කියන එක තමයි මට හිතෙන්නේ කායික හරි වාචික හරි දැන් මානසිකවත් වෙලාවකට අපි තනියමත් අපේ මනසේ අපි හිතනවානේ අරයා කිව්ව එක වැරදි මම නම් දන්නවා මෙහෙම අයියෝ එහෙම මොකද එයා හිතන්නේ විදිහට හරියට සමුන් තමන් හිතන විදිහ හරි අනිත් මනුස්සයාගේ එක වැරදි වගේ කියලා හිතනවා අනිත් එක මේ තව මට දෙයක් කියන්න හිතුණා. දැන් අපි මේ මේ සාකච්ඡා කරනකොට බොහෝ වෙලාවට අපි හිතනවා අපි මෙච්චර කල් භාවනා කරනවා මෙච්චර කල් බණ අහනවා නමුත් තාම අපේ වෙනස් වෙලා නැහැ මොනවද කියලා හැම වෙලේම මේක අපිට හිතෙනවා. නමුත් මට ඔකේ අනිත් පැත්තත් පොඩ්ඩක් හිතන්න හිතනවා අර දැන් මම හිතන්නේ චන්දන මහත්මයාට පොඩ්ඩක් මෙන්ෂන් කරා වගේ මේ දැන් මේකෙන් අපේ වෙනසක් වෙලා ඇති තියෙන හින්දා තමයි අපි තව තවත් මේවට යොමු වෙලා මේවට ඉදිරිපත් වෙලා අපි දන්න දැනුමක් බෙදාහටගෙන බෙදා හදාගෙන දැනදන්න දේවල් අනිත් අයගෙන් ඉගෙනගෙන එහෙම කරන්නේ අපි මොකක් හරි මේ තියෙන මේ අර අකුසල් චෛතසික වල අඩුවීමක් වෙලා ඇති. සමහරවිට ඒක එකපාරට නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඒකයි අර දැන් දින්දුක් මහත්මයා වුණත් අර අසන වෙලා හිටිය මනුස්සයට උදව් කරේ. එයාම කිව්වනේ කලින් නම් මම මේක කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ පේන්නේ එයාගේ දිනුවක් ඇති වෙලා තියෙනවා වෙනමට අපි භාවනා කළා එක එක මට්ටමට ඇවිල්ලා හිටියේ නැති වුණාට මට හිතෙන්නේ මේ අපි හැමෝම හීනමානයක් ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. මේ අදිමානයකුත් ඕන නැහැ අපි ටිකක් උපේක්ෂාවෙන් අපි දිහා බලන්න හොඳයි කියලා. ඒකද අපිත් අපිව කන්ඩෙම් කරගන්නවත් වැඩිද කියලා හිතනවා මට බොහෝ වෙලාවට. තමාම තමුන් හිතනවා අයියෝ මම මෙච්චර කල් භාවනා කරනවා මෙච්චර කල් බණ අහනවා. නමුත් කිසි දෙයක් සාම නැහැ කියලා මොකද සමහර වෙලාවට අනිත් අයගේ දියුණුව කියන්නේ මේ භාවනාවල් වල හරියම මේ වගේ දියුණුව අහනකොට සමුන්ට හිතන දැන් මට එහෙම එකක් හිතුණා මගේ යාළුවෙකුත් එක්ක මම මේ හැම සෙනසුරාදාටම වගේ මේ භාවනා මධ්‍යස්ථානයකට යනවා මෙහි ගුරුම භාවනා මධ්‍යස්ථානෙ. ඉතින් ඒ හාමුදුරුව අපිට කියලා දෙනවා මේ ආනාපාන සතිය කරන්න හැටි. ඒකට තමයි ප්‍රභාවනා. ඔය වගේ එක නිකන් බේසික් දේවල් ටික කියලා දෙනවා. ඉතින් එතකොට මේ මගේ යාළුවා කිව්වා නැත්නම් <clears throat> මගේ නම් දැන් මේ හරි සටල් මේ හුස්ම මෙහෙම මේ ආත ආලෝකයක් පේනවා එහෙම කියලා. ඉතින් මට ඉවිලිම මට මගේ හිතට ආවේ මෙයා මේ ගෙදර මෙච්චරක් වැඩක් කරගෙන මෙහෙම මෙහෙම වෙන්න එහෙම වෙනව නේද? මට තාම නෑ නේද කියන හිතාව. ඉතින් ඒකේ ඒකෙන් පෙන්වුම් කරන්නේ ඉතින් මගේ තියෙන මම කියන්නේ අකුසලතාවම මතුවෙන හැටි කුසල් සිත් මතුවෙන හැටි ඉතින් ඒක පොඩ්ඩක් මම මේ පෞද්ගලික දෙයක් වගේ වශයෙන් වගේ කියන්න හැදුවේ මේ පෙරවන් සර්ණ පෙරවන් සර්ණ ශාන්ති මාර්ගයේ මට හැමෝටම අද කියන්න සිද්ධ වෙන එක තමයි ඔබතුමීන්ලා තුමන්ලා කියන හැම දෙම මහා ලොකු ධර්මයක් තියෙන ලොකු බොහොම බලන් තමන්ගේ හිත කියනකොට ආයි සූත්‍ර පිටක පෙරලන්න ඕනේ නේද සූත්‍ර පිටක අපි දැනගෙන ඒ යම් යම් දේවල් දැනගෙන අපි ඊට පස්සේ තමන්ගේ හිත ගැන තමන්ට විදත්යන් කියනකොට ඒ තුල තියෙන පුදුම ධර්ම ධර්මයන් ගොඩක් ඔබතුමී කියපු දේවල් ගොඩාක් ධර්මයේ තමයි ඔබතුමී අන්තිම තුරු තමන්ගේ උදාහරණයක් කියලා කිව්වේ බෞද්ධ කියලා අපි එහෙම ඊට පස්සේ පෞද්ගලිකව නොකියමු. පෞද්ගලිකෙකුත් නෑ මං කියලාට චිත්ත ටික ධාතු, ගෝය ධාතු, ওই චිත්තේ ධාතුම තමයි මටත් තියෙන්නේ. එතන ස්පර්ශයක් නිසා ඔය අවශ්‍ය දේවල් ටික ප්‍රැක්ටිස් ටික සිද්ධ වෙච්ච නිසා ඒ හිතට එහෙම ආවා. ওই හිත ඒ දේම තමයි මටත් එන්නේ. මටත් අනන්තවත් ඇවිල්ලා තියෙනවා. මට කියන්නේ මේ භූතයට මේ භූතයගේ හිත තුළත් ඔය වගේම දේවල් භූතයා කියලා මං කියනකොට සත්‍යතුමා නියෝජ්‍ය කරන භූතය කියන්නේ කියලා. මේ භූතය තුළත් මේ මේ භූතය තුළත් මේ ඔය ඒ ආකාරයෙන් චෛතසික ඇති වෙලා තියෙනවා මේ වෙන වෙන අයගේ ඔය භාවනාවේ දේවල් කියනකොට <coughs> මේ ඇති ඇති ඇතිලා තියෙනවා. එතකොට ඒ චෛතසික ස්වરૂපේ. එතකොට ඒ ඒ කියන්නේ ඒව තාම එහෙම තමයි. ඒ නිසා අපි ඒව නැති කරගන්න තවත් බලන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ වගේම මේ ශාන්ති මහත්මිය මතක් කරා අර යම් කෙනෙක් කියනකොට <coughs> අපි මධ්‍යස්ථල කතා කරනකොට ඒ වාචික වාචික ප්‍රබල ප්‍රගල්ප ගැන මතක් කරලා සමහරලාට එහෙම යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට ඒක නිවැරදි කරන්න එහෙම නැත්නම් මැදින් පැනලා කියන්නත් හිතෙනවා ඒක ඉතල හරිද වැරදි නැති ඇති කියලා වගේ ඒක කියනවා කියලා මම හිතනවා කෙසේ වෙතත් ඒක වාචික ප්‍රගල්පෙන්න තමයි එතකොට මට මතක් වුණා තථාගතයන් වහන්සේ අර ඉතරා දේශනාවක මම අහලා තියෙන මේක සූත්‍ර පිටකේ මම දැක්කේ නෑ නමුත් දේශනාවක අහලා තියෙනවා මේ උන්වහන්සේ යම් කිසි ධර්ම සාකච්ඡා මණ්ඩපයකට වගේ අවස්ථාවක ඒ එතන ඒ කාමරය ඇතුලේ ධර්ම සාකච්ඡාවක් සිදු වෙමින් පවතිනවා මේ ඒ ස්වාමීන් වහන්සේලා අතර ඉතින් උන්වහන්සේ දොර අරගෙන ඒ ඇතුළු වෙන්නේ නැතුව එළියට වෙලා ඉඳලා ඒ ධර්මයට ශ්‍රවණයේදී කරසවණය කරගෙන ඉඳලා තියෙනවා ඒ මම හිතන්නේ මුළු රාත්‍රියම කියලා මට මතකයි ඒ කාල සීමා පුරාම ඉතින් වාසේ ඉන්දියක්වත් කළ නැහැ අර කුකුරු පාදලක් සාමාන්‍ය විදිහට කරනවා ඒ මොකවත් කළ නැහැ මේ ඒ අවස්ථාවේදී ඒ බාධාවක් වෙයි කියලා ඒ ධර්ම සාකච්ඡාවට. නමුත් ඒ ධර්ම සාකච්ඡාව තමන්ගේ ගෝල මේ වික්ෂුන් වහන්සේලා කරන ධර්ම සාකච්ඡාව තුළ බොහෝ දේවල් කියෙවෙන්නේ නැති ඒ වික්ෂුන් වහන්සේලා තුළින් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දැනුමට වඩා බාල මට්ටමේවා නේද? ඒකට උන්වහන්සේට පග්ගල වෙట్లా ඕක කොහොම නෙමෙයි මෙහෙම වුණා නම් තවත් හොඳයි නේද කියලා කියන්න අවස්ථාව ඕන තරම් තියෙන ඇති. නමුත් එහෙමයි කියලා වාද කරන්නේ දී නෑ නේද? ඉතින් ඒ තමයි අවසාන වාචික ප්‍රගල්භය තුරන් කිරීමේ ලක්ෂණය. ඉතින් අපි එතෙන්ට යන්න දුර වැඩි අපිට. නමුත් අපි ඒ කරා තමයි ගමන් කළේ තුවන්නේ කියන දේ. ඉතින් ඒ දෙයක් මතක් ගන්න හිතුණා. තවත් මේ ගබ්ලන් ගැන එක කලින් කියපු දෙයක් වෙන්න මම යමක් කියන්නේ. සේන මහත්මයා අපි චේත් සමාවෙන් සේන මහත්මයා චින්තා මහත්මයාට කතා කරන්නේ ඔබතුමීට කතා කරන්න පුළුවන්. නිර්වන් සරණයි සමදනාතම ආගන් හිටපු හැමදෙනාගේම කියපු ඒගොල්ලන්ගේ අදහස් ඉතාම වටිනවා හැමදෙනාම එක එක විදිහට තමන් ගැන මේ විස්තර කරා මට කියන්න තියෙන්නේ තමා තුළින්ම තමාව දකින්න එක තමයි මෙතන තියෙන්නේ කියන එකයි. එතකොට තමා තුළින්ම දකින් දකින්න මේ සිත කියන්නේ නියාම ධර්මයක්, චිත්ත නියාම, ධම්ම නියාම, නියම සම්පූර්ණ ඇති වෙනවා නැති වෙනවා. මේ මේක අපිට නවත්තන්න බෑ. නමුත් අපි ඒක දකිමින් සිතින් දකිමින් දැනෙමින් ඔව් මට මේක තාම තියෙනවා මෙච්චර තාම මෙච්චර භාවනා කරත් මම ජීවුණු මදි මගේ මේ බලන්නකො මගේ දිහා තමාම තමාගේ දිහා බලමින් තමාමම විවේචනය කරමින් ඒක ගැන ඇනලයිස් කර කර බලමින් යනකොට ටික ටික තේරෙනවා Tamanට ඔව් දැන් මම ඉස්සර තරම් මේවා මම දැන් එයාගේ දිහා මේ විදිහට බලන්නේ නැහනේ කියලා Tamanටම පොඩි අවබෝධයක් එනවා. ඉතින් මම කරන්නේ නම් එහෙම තමයි. මොකද මේ උපශාන්ත පුද්ගලය කියන්නේ අවිද්‍යා දික්ටි මාන ඒ ටික ඇති කරන කෙනෙක්නේ. ඉතින් මානය කියන එක හරි අමාරු නැති කරගන්න. දික්තිය දකින විදිහට අනුව තමයි මානය ඇති වෙන්නේ හේතුව සපලානුව කියලා දකින්නම. ඒක එහෙම දකිනින් දැනමින් තමයි මගේ දිහාම බල බල හැමතිස්සෙම මාමම මාව විවේචනය කර කර මේ මම කියලා අල්ලගන්න නිසා නෙවෙයි ඔක්කොම වෙන්නේ මට මේ කියලා අර ගිය සමානිය අපි කතා අතීත වර්තමාන අනාගත කියලා හැමතිස්සම වර්තමානයේම ඉන්න ගමන් මේ මොහොතේම දිහාම බල බල මගේ දිහාම බල බල දකිනින් දනිමින් ඉස්සරහට යන්නේක තමයි තමාම විසින්ම ඒක අවබෝධ කරගෙන ඉස්සරහට යන්න තමයි මම බලන්නේ. මම ගොඩාක් කැමති කියන්නේ මේක භාවනා කරනවා නම් තමාව හිත භාවනාවෙන් හිත දකිනවා. කියන්නේ හිත තැන්පත් වෙනවා. ඊට පස්සේ තමා තුළින් එක තමා බලන්න ලේසි වෙනවා. ඉතින් භාවනාව තමයි හුඟක් අවශ්‍ය කියලා කියන්න මම කැමතියි. තෙරුවන් සරණයි. සාදු සාදු සර්වන් සර්ණයි. ඔව් භාවනාව තමයි අවශ්‍යමයි. ඒ නිසාවෙන්ම මම මේ පොඩි મેસેජ් එකක් යට දාලා තිනවා මෙතන නිකන් දැන් MCI කම්පියුටර් එකේ තියෙන පුළුවන්. හොඳයි ඊගාවට මේ ගාථාවේ ඉතුරු පදයේදී කියවෙන වචනේ තමයි අපි මේ ඉවර කරන නවන් තමයි ඉක්මනට කතා කරන්නේ. ඊගාවට තියෙන වචනේ කියන්නේ පෙසුණු පෙසුමෙච්ච නොයුතු කියන වචනයක් තියෙනවා. අනේ ඊට ඉස්සරලා තියෙනවා ආදී ක්‍රිෂ්ඨ කියන එක නේද? විදුත් විදුත්සාකට පිළිකුල් කටයුතු පුද්ගලෙක් කියන කාරණාව. ඒකේ කියන්නේ තමන් අපි දැන් අපි බලන්න ඕනේ මම බලන්න ඕනේ මා තුළ අපි අපි ඉතින් කපුව බලන්න ඕනේ මා තුළ මේ පිළිකුල් සහගත ඒ ලක්ෂණ තියනවාද කියන දේ මා තුළ දුස්සීලභාවයේ ලාමක ස්වභාවයේ තියනවාද ඒ කියන්නේ ඒ සැඟ වූ කාය කර්ම, වාක් කර්ම, වචී කර්ම හැම මා තුල යම්කිසි මට්ටමකට තියෙනවාද? එහෙම තියෙනවා නම් මගේ මම තාමත් වෙන අය කෙරෙන් කෙසේ වෙතත් මා මා විශ්තුලින්ම තවදුරටත් අර මේ පිළිකුල් කරගත්ත යුතුයි එහෙම නැත්නම් අජේ දුච්චා කියලා ඒ වචනට ගැලපෙන තත්ත්වයක් තියෙන පුද්ගලෙක් කියන දේ කල්පනා කරන්න සිද්ධ වෙනවා. මා තුල තාමත් තියනවාද කායසා වාක් කර්ම වචී කර්ම මම මේ සංගවාගෙන කරන. අර මේ සාටේය කියලා වචනයක් තියෙනවනේ අපි ඉගෙන ගන්නවා සාටේය කියලා වචනයක් මේ වස්තුපන සූත්‍රාදී දේවල් මම මතක විදිහට ඒ සාටේය කියලා කියන්නේ ඒ වගේ ඒ කෛරාටික බවක් මායාකාරී ගතියක් ඒ සැඟවිය යුතු දේවල් තියෙන තත්ත්වයක් මගේ සිතට තියෙනවද? එහෙම නැහැ කියලා කවුරුත් කියන්න හදිසි වෙන්න ඕනේ නැහැ. මොකද මේ ඒක ක්ලේශයන් සහිත සිත් තුළ අරහත් නොවිච්ච සිත් තුළ තියෙනවා. තියෙනවා අපි ඒක දැනගන්න ඕනේ. ඒතකොට මේ තියෙන උද්දබ්බව තමන් අවබෝධ කරගෙන ඒ තීනාහු ලක්ෂණය තමන් පිළිකුලින් දැක්කාට එතන වරදක් නැහැ කියලා මම හිතනවා. අර ශාන්ති මහත්මිය කිව්වා වගේ අපි තමන් අර අන්ඩෙස්ටිමේට් කරගන්නව නෙමෙයි. ඒක මේ තමන්ගේ ධෛර්යය සඳහා. එතන කිව්වේ හරියට හරි අපි අන්ඩෙස්ටිමේට් කරගෙන ඉතින් තමන් වැටෙන්න ඕනේ මේ මේ චිත්තයන් දකීම තමයි කළ යුත්තේ. තථාගතයන් වහන්සේ හැම වෙලම කිව්වේ අවසාන මොහොත දක්වා අන්තිම අන්තිම නරක චිත්තය දක්වා දකින්න කියන කාරණාව. ඒ දැකීම සඳහා තමන් දැකලා මේ දේ තිබිය යුත්තක් නෙවෙයි කියලා හඳුනාගෙන ඒක පිළිකුල් කරලා ඒක ඉවත් කරන්න කටයුතු කරනවා. ඒකෙන් අදහස් කරන්නේ තමන් අමවතක්සේලකට ලක් කරගෙන ගන්නවා කියලා. අවතක්සේලකට ලක් කරගන්න නැතුව තමන් මේ ලෝකේ ඉන්නා වූ මහවිශාල සත්‍ය සංඛ්‍යාව අතුරින් තමන් ඉදිරියට ගන්න උත්සාහ කරනවා පුද්ගලයේ ඒ පිළිබඳව තමන් තමන්ටම අගීමක් කරගත්තට කමක් නැහැ. කෙසේ වෙතත් තමා තුළ තවමත් ඉතුරු ඇති ක්ලේශ නඳුනාගෙන ඒ සඳහා උනන්දු වෙන්න ඕනේ. එහෙමනම් මේ ඒ මෙතනදී මේ විකුක්සා කටයුතු වෙනවා. එහෙම නැත්නම් පිළිකුල් කටයුතු වෙනවා කියලා කිව්වේ ඒ තමන් තමන් තුළින් බලන්න පුළුවන් නම් මගේ හිත තුළ තාමර කිපෙන සුළු බව තියෙනවද? මගේ හිත තුළ තාමර වෛරය එහෙම තියෙනවද? මගේ හිත තුළ තාම මක්කේ එහෙම තියෙනවද? මේ වචන වලින් කියන දේවල් ඒවා සියුම් ධර්මතා ඒවා සියුම් චෛතසික ඒ චෛතසික තියෙනවාද චෛතසික කියලා කියවන් පස්සේ දැන් හැමෝම දන්නවා මේ කියන්නේ අර ප්‍රත්‍ය පොළොව යට ඇත්තා වූ සාරය වගේ දේවල් මම අගේ ඉස්සරට කිව්වා. ඒ පොළොව යට ඇත්තා වූ සාරය වගේ දේවල්. මගේ හිත තුළ මේ ලක්ෂණය උදින් හරි කවුරු හරි කියලා ඇටයක් දැම්මොත් කලවෙන්න තරම් සාරය මේ පොළොව තුළ තියනවාද? ඒ වගේ කොහෙන් හරි ආපු ප්‍රශ්නයක් නිසා ඉස්මතු වෙන්න තරම් මේ ලක්ෂණය මගේ හිත තුළ තාම මේ ඉරිෂ්‍යාව ඇති වෙන්න තරම් ලක්ෂණය. වච්චරි ඇති වෙන ලක්ෂණය, මකු මක්කය ඇති වෙන ලක්ෂණය, පලාසය ඇති වෙන ලක්ෂණය, වෛරය ඇති වෙන ලක්ෂණය. කිපෙන බව ක්‍රෝධය ඇති වෙන ලක්ෂණේ මාසිත තුළ තීනවාද කියන්නේ දකින්න ඕනේ. තීනවාද කියන්නේ කියන වචින් නෑ මේ ලායේ තීනවා තීනවා කාතුලත්. ඒ තීන වේලාවට ඔක දකින්න ඕනේ. ඒ තීන තීන දේ දැකලා ඒ නැති වෙන කටයුතු කර ගන්න ඕනේ කියන කාරණාව තමයි මේ මේ පදේදී කියවෙන්නේ. විකුක්ෂා කින්දේ අජීපුච්ච කියන වචනේ මේ මම මේ කියවන්නේ මේ මේ මේ පොතෙන් හොදේ මේ කියන්නේ පොතෙන් දැනගෙනයි මේ ටික මේ කියන්නේ. නමුත් මේ ඒක තමයි ඒ නිසා මම කියන්නේ සත්‍ය හැටියට ගන්න. මොකද මේ පොතේ පිටින් දී කියන්නේ කරතෙන් වාසිය දේශිත සූත්‍ර දේශනාවේ පුරාවිද සූත්‍රය. ඒ නිසා ඒ අපි ඒ ගැනත් කතා කරමු. කතා කරලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අද දවසේදී. ඉතින් අපි ඒ ඒ ගැන සාකච්ඡා කරමු. මම නිකන් ගෞරවයෙන් ඉන්නවා. චිත්‍රාලි පස්මහලේ. දෙවන් සරණයි. ඇත්තටම ඉතින් හැම එකම ගැන කතා කරපු දෙයක්ම තමයි මේකත් අපි බලන්න ඕනේ. මේ හැම වෙලාවෙම මේ ગાථා හැම එකකම තියෙන කරුණු අර පළවෙනි ગાතාවට සම්බන්ධ කරලා ගත්තොත් අපිට ඒක හොඳට තේරුම් යනවා. මොකද මේ උපශාන්ත පුත්කලයේ තියෙන බැරි කරුණු කියන එක තමයි මේ කියන්නේ. මේ දේවල් තියෙනවා නම් ඕනෑම මනසක උපශාන්ත බව ඇති වෙන්නේ නැහැ කියන එක. ඒකේ මනස මගේ වෙන්නත් පුළුවන් තවත් කෙනෙකුගේ වෙන්නත් පුළුවන්. අපි ඒක දකින්න ඉතින් දැන් දැනට අපි අනිත් අයගේ මනස හදන්න යන්නේ නැහැනේ ඉතින් තමන්ගේ මනස තුල මේ දේවල් ඇති වෙනකොට ඒ දේ දකින්න එක. අර හුඟක් කතා කරපු අවස්ථාවල් වල භාවනාව ගැන භාවනා කරන්න ඕනේ භාවනාව දැනගන්න ඕනේ එහෙම කියපු නිසා එක දෙයක් විතරක් පොඩි අදහසක් ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේට කලින් ඉන්දියාවේ භාවනා ක්‍රම තිබුණා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ අපට එකතු කර කොටස බෞද්ධ භාවනාව කියන්නේ මොකද්ද බෞද්ධ භාවනාව කියනකොට විදර්ශනාව පමණයි අපිට මතකයට එන්න ඕන විදර්ශනාව කියන්නේ සතිය සතිමත් බව විදර්ශනාව කියලා කියනකොටම සතිය තමයි මතක තියෙන්න ඕනේ ඒ සතියෙ සතියම පුරුදු කිරීම තමයි මේ දේවල් දකින්න පුළුවන් එකම ක්‍රමය මොකද සතිමත් නොවුණු තරමට මේ දේවල් එක්ක අපි ගලාගෙන යනවා මිසක් දැන් මක්කය බලාසය ওই වචන අපි ඉගෙනගත්තු දේවල් ඒ හිත තුල ඒව ඇති වෙනකොට තේරෙන්නේ නැත්තේ අපි ඒවත් එක්කම ගලාගෙන යන නිසා. ඒකෙදි දකින්න පුරුදු වෙන්න නම් අපි සිහියෙන් ඉන්න ඕනේ කියන එක තමයි බෞද්ධ භාවනාව කියලා කියන්නේ භාවනාව ලොකු වචන බරපතල වචනයක් විදිහට ගන්නේ නැතුව දැනට තේරුම් ගත්ත විදිහට ඒ විදර්ශනා වඩනවා කියන්නේ සතියින් ඉන්න එකයි කියන එක තමයි තේරුම් අරන් තියෙන තේරුවන් ගන්නයි. හොඳයි සරුවන් සන්නයි විශේෂ මාත්මිය. අපි එහෙමනම් අනිවාර්යයෙන්ම තේරුම් ගත්තා මේ සමාන සමාගයේ සිට දැකීමේ ප්‍රයත්නය අපි සාවධාන වෙලා සතිය වඩාගෙන තමන්ගේ අනිත් දේවල් වලින් ඈත් වෙලා ශුන්‍යාගාරගත වෙලා ඒ කියන්නේ සිත ශුන්‍යාගාරගත කරගෙන දකින්නකොට තමයි මේ නොපෙනෙනා වූ චෛතසික දකින්න පුළුවන් වෙන්නේ. මේ සඳහා අපි ඉගෙන ගන්නා වූ අභිධර්ම පාඨමාලාව බොහොම ප්‍රයෝජනවත් වේවි. එහෙම නැත්නම් ඒ ඉගෙන ගන්නා වූ අභිධර්ම පාඨමාලාවත් දැනුම එකතු කරගත්තා වචන සෙට්යක් පමණක් වෙනවා. මේ ආකාරي භාවනාවක් සමග අනුබද්ධ කරගත්තොත් අපිට ඒක ඒ ඒ කිව්වෝ චෛත්‍යික හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද ඇත්තටම ඒ අභිධර්ම ගැන වැඩිපුර කතා කරන කල්ලාන මිත්‍රයෝ හිටියා නම් ඒ පැත්තටත් මේ සාකච්ඡාව යොමු කරගන්න කියලා මම හිතුවේ. නමුත් ඒකට හිතින් නැතිනම් ඒකට වැඩි දියුනේ නැහැ. නමුත් අපිට මේ පුළුවන් අනිත් පැත්තට එකතු වෙන පස්සේ තවදුරටත් මේ සාකච්ඡාව කරන්න. මම අර මුලින්ම මේ සති ගන්න කලින් කිව්වා වගේ මේ වස් කාලේ පුරා සත්‍යත්වමා පැමිණෙන තෙක් අපි මේ පුරා වේද සූත්‍රය සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්නේ. ලබන සතියේ සාකච්ඡාව සඳහා තියෙන්නේ සාපියේසු අනස්සාවි අතිමානේච නොයුතෝ සංහේයංච ප්‍රතිගානාවා න සද්දේ සද්දාන විරජ්‍යති කාලිනම් වර්ජ්‍යති මම කියනවා. ඒ ගාථාවේ තේරුම තියෙන්නේ පස්කම් ගුණෙහි තෘෂ්ණාව පවතින්නේ නැද්ද? අතිමානෙහි නොයදන්නේද? සිනිදු කායාදී කර්මයන්ගෙන් යුක්තද? ප්‍රතිභාණයෙන් සමන්විත වූයේද? විතරාග නොරඳන්නේද? ඒ පුද්ගලයා උපශාන්ත කියන කාරණාව. ඉතින් මම හිතන්නේ වැඩිපුර එතෙන්දි කතා කරයි මානෙ වෙන දේවල් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ලබන සතියේදී මම බොහෝ උත්සාහවන්ත වෙන්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්න දිනලංක ස්වාමීන් වහන්සේ හොයන කාමරේ කියන මම අපහසු මම කිව්වට මොකද උන්වහන්සේලාගේ කාලේ නබතන ප්‍රශ්නේ මතුවෙන්නේ මම උත්සාහ කරනවා එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡාව නිමා කරමු මම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතන ඉන්නව කල්යනා මිත්‍රයෙකුට සාකච්ඡාව නිමා කරමු කියන එක දෙන්න. ඉතින් අද මම කතා කරේ කතා කරක් කියලා විශ්වාස කරන හැමෝත් එක්ක මම කතා කරන්නේ සුවත් මහත්මයාත් සමග මේ සාකච්ඡා නිමා කරන්න මම යොමු වෙන්නම් චන්ද්‍ර දිසානක මහත්මියට ඊට ඉස්සෙල්ලා සුරත් මහත්මයාට ඔය ආකාර කම්පිනම් එක දෙන්න පුළුවන්. අද සාකච්ඡාවේ ගැන ප්‍රතිබලයක් ප්‍රයෝජනයක් තිබුණාද කියන කාරණා ඇත්තටම සෝජනස්න දලුවත් මහත්මයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහන් කරලා මිනිස්සු හැමදෙනාම දැනුවත් කරන එකට ලොකු මෙහෙයක් ඔය කරන සේවය ගොඩාක් පින් සිද්ධ වෙනවා අද සුරත් නෑ සුරත් on call හැමතිස්සෙම ගොඩක් වෙලාට එයා ගෙදර නැහැ මල්ලි ඉතින් මේ මම නම් ගොඩක් වෙලාට සම්බන්ධ වෙනකොට ඉතින් මම ගොඩක් සාකච්ඡා කරන්නේ නැහැ මම හුඟක් වෙලාට අහගෙන ඉන්නවා මේ හැමදේනාම කියන හැම දෙයක්ම බොහොම වැදගත් කියන්නේ ඇත්තරම සාරවත් කතා කියලා මට හිතෙනවා දරුවත් මහත්තයා කියපු දේවල් සේරම ගොඩක් දුරට මේ ගොඩක් දුරටම ශ්‍රවණය කරාම අපිට සිහිතෙනවා කොයිතරම් දේවල් මේ ඇත්තක් තියෙනවද කියලා. ඉතින් දැන් ඇත්තටම අපි හැමදේනම ක්ලේශයන් පිළිච්ච මිනිස්සු කියන්නේ අපි ක්ලේශයන් අඩු කරගන්න තමයි මේ වගේ ධර්ම සාකච්ඡාවට සටහන් වලට සහභාගී වෙන්නේ. මේ මම හිතනවා ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මේ වගේ වැඩසටහන් ඉදිරියේදීත් අපිට අහගන්න ලැබෙන නිසා සමහර අවස්ථාවලදී ඉතින් දැන් ඒ කරපු සාකච්ඡාව නැත් ඉතින් සමහර වෙලාවට අපි මෙනෙහි මම මම නම් මෙනෙහි කරනවා සමහර වෙලාවට ඉතින් ඒ මෙනෙහි කරන වෙලාවට උනත් වෙන සිතුවිල්ලක් හිතට ආවත් ඉතින් අපේ සිතේ අප කෙරෙහිම තියෙනවනේ ද්වේෂයක් වගේ එකක් අනේ මේ මොනවාද මේ හිතට එන්නේ කියලා. අද මම හිතන්නේ ඉතින් අපේ ක්ලේශයන් දුර කරගන්න තමයි මේ සේරම කරන්න ඕනේ. අපේ මේ තමන්ගේ සිත ගැනම තමයි නිතරම මෙනෙහි කරන්න ඕනේ. සිතින්ම තමයි ප්‍රශ්න කරගන්න ඕනේ. දැන් අපේ සිත හැමතිස්සෙම විසිරෙනවානේ. ඒ විසිරෙන සිත එක්තෙන් කරගන්න පුළුවන් නම් අපිට ඉතින් ඒක ලොකු මෙහෙයක් කියලා මම හිතනවා. දරුවත් මහන්සියට අනිත් හැම දෙනාටම ගොඩාක් පිං සිද්ධ වෙච්ච. පෙරවන් සරණයි. නිර්වාණ සරණයි මට අක්කගේ නම කරුණා කරලා කියන්න පුළුවන්ද මම ඊට පස්සේ නමින් කතා කරන්න මේ අක්කටවත් ගැට කියන විදිහ කොහොමද නිසා අවශ්‍ය ඒ කමක් නැහැ කොහොම කතා කරත් ඉතින් මම ශාන්ති කියලා තමයි මගේ නම හොඳයි හොඳයි ඔව් ඉතින් සම්සිද්ධිගේ සරද්දී අක්කා නේද හොඳයි හොඳයි නිර්වාණ සරණයි ආ හොඳයි මේ මම ඊටම ගෞරවයෙන් චන්ද්‍රන් සනායක අපේ මේ චන්ද්‍රන් සනායක මේ වැඩිමහල් සහෝදරියට සාකච්ඡාවේ යොමු වෙනවා සාකච්ඡා නිමා ගන්න කියලා. එහෙම කිව්වේ වයස ගැන හිතලා ඉන්නේ බොහොම කාලයක් එදා ඉඳලම සාකච්ඡාවට සම්බන්ධ වෙන. ඒකට කමන්නේ දලුවත් මහත්තයා. දෙවන් සර. අද මේ එක්කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක් හිටියදී උනත් කතා කරාට මගේ ඉති කිසිම මම බැරියක් කැමති කියන්නේ. මට ඉස්සෙල්ලා එක දෙයක් කියන්න බැරිනා දලුවත් මහත්මයා දැන් අර මං කිව්වනේ මගේ දුවගේ පස්සේ ඉස්සර නම් මට ඔහොම දෙයක් අහලා මෙහෙම ධර්ම සාකච්ඡාවකට එන්න බෑ. මම ඒක ගැනම දවස් ගණන් හිතනවා. එක දවසක් මාස ගණන් හිතයි. නමුත් අද මම අර ළමයින්ගේ පන්තියටත් ගිහිල්ලා ඒකත් ඉවර වෙලා ඉතින් මගේ හොඳම කල්යාණ මිතුරියක් තමයි චිත්‍ර අසජපක්ත මහත්මිය. ඉන්නේ. දැන් මම සුමාන දෙක තුනක වෙලේ ඉඳලා ඊටත් වැඩි මේක ටික පැටලි පැටලි තිබිච්ච ප්‍රශ්නේ. නමුත් මට කියන්න ඕනකම තියෙන මේ වෙලාවේ මේ ධර්ම සාකච්ඡාවලින් ධර්මයේ හැසිරෙන හිත සනස ගන්න පුළුවන්. අර අර මහත්මිය කිව්වා වගේ මොන වේදනාවක් ආවත් වෙන මොකක් කරන්නද? සුයිසයිඩ් වෙන්න කරන්නද? නෑ. මුණ දෙන්න ඕන. මත් වෙන්න ඕන හැම දිනම මෙහෙම හිතන්න. දැක් කරන්න හිතන්න එපා. මම මේකට මුණ දෙන්න ඕන කියන හැඟීම ගන්න. දැන් මේ බලන්න මේ දැන් උගක්ම මේ දුක් ගැනවිලි කිව්වේ කාන්තාවනේ. පිරිමියයි ධෛර්යමත් වෙන්න දෙගොල්ලොම ධෛර්යමත් වෙන්න එන ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ කියන්නේ ඒක තමයි හුඟක් මේ ධර්ම සාකච්ඡා වලින් අපි නිවන ඉතින්සලා මෙතනනි බලන්න ඕන මෙතන ජීවත් වෙන තැන සකස් කරගන්න එපා මේක තමයි අපි දිග්ග ලෝකේ කරගන්න ඕන මේක අපාය කරගන්න නෙමෙයි දැන් මේ ප්‍රශ්නාව මම ඒක පරිසයෙන් වෙන වැඩේ ඉවරයි වත් සංසාරේ කරලා ඇති ඔය වගේ වැරදි වැඩ ඒවා ගෙවන්න ඕන දැන් කියන එක යාට කියලා හිතන් ඇත්ත පංජේ දුනා. ඉතින් ඒක ලොකු සහනයක්. ඉතින් මම පින් දෙනවා දලුවත් මහත්මයාට මම හැමදාමත් කියන එකත් අපි ධනගගා වගේ මේ පටන් පටන් ගන්න කාලේ දැන් අවුරුදු 5ක් තමයි අපි පටන් ගත්තේ මේ දලුවත් මහත්මයාගෙන් සාකච්ඡාව පටන් ගත්තේ. ඒ කාලේ අපිට බැහැ. ගැන ප්‍රශ්නයක් එකතු ඇර. නමුත් අද එහෙම නෙමෙයි. කොහොම දැන් පිට තියෙන තවත් ධර්ම සාකච්ඡාවල් අහනවා ඒව අහපුවහම තේරෙනවා මේ ධර්ම සාකච්ඡාවට එන අයගේ තියෙන දැනීම මට්ටම මොකද්ද කියලා. ඉතින් ඒක හරිය මේ අපේ දියුණුවක්. ඒක සතුට වෙන්න කරුණක් දලුවත් මහත්මයා ගත්ත උත්සාහයේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම සහභාගී වෙච්ච අයගේ ප්‍රතිඵල තියෙනවා. සහභාගී වුණේ නැත්නම් මේක ගෙන යන්නත් බෑ. දෙගොල්ලන්ගේම මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ උඩ කච්චා මේ තරම් දුරට සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම අපිට හොඳ ගුරුවරු ලැබුණා. ඒකත් වාසනාවක්. ඒ හැම දෙයක්ම හිතා ගන්න අද මේ මේ වගේ සාකච්ඡාවක් අපි කරා. අපි ඔක්කොම අද ගුරුවරු වෙලා ඉන්නේ වෙනදා අපි ගෝලයෝ ඉතින් ඒකත් එක සතුටට කරුණක් අවත් බොහොම කලාතුරකින් මෙහෙම අවස්ථාවකුත් ලැබෙන්නේ එක එක්කෙනාට කතා කරන්න අනිත් එක මේ රේඩියෝ එකටවත් මේක පොඩ්කාස්ට් කරන්න නැති නැහැ කියලා කිව්ව නිසා ඉතින් කියන්නේ සැකෑරලා කතා කරන්න පුළුවන්කම තිබුණ සත්‍ය නැත්නම් ඉතින් ටිකක් බයයි ලෝකයා දෙලිය දේවල් කියලා ඒක නෙමෙයි මට හිතුනේ ඉතින් මෙව අපි බෙදා ගන්න ඕන. අපි පවුලක කාලයක් ඉඳලා මේ එකතු වෙන්නේ. හැම දිනාගෙම දුකට අපි පිහිට වෙන්න ඕන වචනෙන්වත්. පුළුවන් නම් ක්‍රියාවෙන් පිහිට වෙනවා නම් හරියට වටිනවා. ඉතින් ඒක ඒකත් එහෙමයි. හැම වෙලාවෙම උත්සාහ ගමු ඒ විදිහට. ඉතින් දැන් කියන්න තියෙන්නේ අපි මේ පැය දෙකකට වැඩි කාල සීමාවක් මේ ධර්ම සාකච්ඡාව වෙදුණා. ඉතින් මේන් රැස් කරගත්තා වූ යම් කිසි කුසල සම්භාරයක් තියෙනවා නම් ඒ සියලුම කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා හිතන් සාදුකාර අනුමෝදන් කරන්න. ඒ වගේම දලුවත් මහත්මයාගේ අනෙක් මෙතන මේ සම්බන්ධ වෙච්ච හැම දෙනාගේම දෙමව්පියෝද ඥාති මිත්‍රාදීන්ද යම් කිසි කෙනෙක් අභාව ප්‍රාප්ත වෙලා පින්බලක් වෙනවා නම් ඒ ඇත්තොත් තවත් යම් තාක් ඉතින් බලාපොරොත්තු වෙන්න සත්‍යෝ ඉන්නවා. හැම වෙලාවෙම මගේ කියලා මගේ අයට විතරක් එතනක් ප්‍රශ්නාවයි. මගේ අම්මට මගේ තාත්තට කියලා කිව්වොත් එතනක් ප්‍රශ්නාවයි. එහෙම නෙමෙයි යම් තාක් සත්‍යෝ ඉන්නවා නම් පින් අනුමෝදන් දී සුඛී සුවපත් භාවයට පත් වේවා ප්‍රාර්ථනා කරන ආකාරයට නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදුකාර දීලා ඒ සියලු දෙනා අනුමෝදන් කරමු අපි සියලු දෙනාටම අපි සියලු දෙනාටම මේ මේ කාලෙදි ඉදිරියට තමන්ගේ දරුවෝ ඉන්න අය ඉන්නවා පොඩි දරුවෝ ඉන්න අය මේ ওই රෝෂාන් මහත්තයා වගේ අය දිහා බැලුවම දැන් මට අකුණා කියනවා මේ මෙව එකක් මේ කියන්නේ ධම ක්ලාස් එකක් අහගෙන ඉන්නවා කියලා. ඉතින් පොඩි අයනේ ඉන්නේ. ඉතින් පොඩි දරුවෝ ඉන්න දෙමෝපියෝ ඉන්නවා වැඩිහිටියෝ ඉතින් හැම දිනාටම යහපතෙන් යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිතන පතන යහපත් කරනා සියල්ලක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක්කොටම වඩා අවශ්‍ය කරන්නේ ජීවත් වෙන මිනිසුන්ට නිරෝගී භාවය. නිරෝගී භාවය හැම දිනාටම ලැබිලා ප්‍රාර්ථනා කරන ආකාරයට යහපත් අදහස් ඉෂ්ට සිද්ධ කරගෙන හැනතිල්ලේ ජීවත් වෙන්නට මේ සියලුම කුසල් හේතු වේවා කියලා. සංසාදුකාර දෙලෙහිත සාදු කියන සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පෙරවන් සරණයි සම්මෝධෝ සරණයි පෙරවන් සරණයි